අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් භාවනා වැඩමුළුවේ දේශනාවලිය තුන්වෙනි දවසටත් ධර්ම දේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සිළුමු දෙනා ඒ සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පාත්තුමු නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ පුනච්ච පරං ආ우සෝ භික්ඛු සීලවා හෝති පාති මොක්ක සංවර සංවතා විරති ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු භය දස්සා විනෝ සමාදාය සික්ඛති සික්ඛාපදේසු තීති කරුකටීතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි සාරිපුත් මහ ස්වාමීන් වහන්සේ විසින් කතමේ අට ධම්මා බහුකාරා කියලා අහන ප්‍රශ්නය අපේ මේ දේශනාවලියට යොමු ලබලා දෙනවා ගුණ ලබලා දෙනවා අපි උපයාසපයාගත යුතු බොහෝ උපකාරක ධර්ම අට මොනවාද කියන මාතෘකාව ඊට පස්සේ ඒවා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මේ හේතු ප්‍රත්‍ය වශයෙන් ආදි භ්‍රමචාරියක ප්‍රඥාව ලබා ගැනීමට නොලැබිච්ච ප්‍රඥාව ලැබෙන්නත් ලැබිච්ච ප්‍රඥාව භාවනා වශයෙන් දිනුවපත් වීමටත් හේතු ප්‍රත්‍ය වෙන ධර්ම වශයෙන් නැවත අර මාතුකාම වර්ණගෙනවා. එහෙම නැත්නම් මේ මාතුකාට වෙන නමක් දෙනවා. ඊට පස්සේ එක එක එක එක විස්තර කරනවා මොනවද මේ හේතු වෙන ධර්ම මොනවද මේ ප්‍රත්‍ය වෙන ධර්ම නැත්නම් ආසන්න කාරණා වෙන ධර්ම. ඉතින් ඒකේ අපි මේ දක්වා මතක් කරගත්ත කාරණා පිටු කරලා ගත්තොත් ඉස්සලාම තියෙන්නේ Tamanට හොඳ කල්යාණ මිත්‍රයෙක් හොයාගන්න එක සරුවචන් වහන්සේ හෝ සරුවචන් වහන්සේ අනුව වැඩ වාසය කරන තයි ක්‍රියාපටිපදාව ගෙනියන වෙන ගරු කටයුතු ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා ඒ ස්වාමීන් කෙරෙහි ආදර ගෞරවය වගේම බයලජ්ජා පහල කරගන්නේ කියනවා. ඒ තමයි ලයිස්ට් එක. තිබිය යුතු ප්‍රධානම දේ. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ වරින් වර හම්බ වෙලා ඒ ශාංශකෙන් ධර්ම කරුණු විමසන්න ඕනේ. ඒ හම්බ වෙච්චි ප්‍රයෝජනේ ලබන්න ඕනේ. මේක කොහොමද ස්වාංශ මේකට මොකක්ද අර්ථය කොහොමද කියලා ධර්ම කරුණු විමසීම නැත්තම් අර හම්බ වෙච්චි ස්වාමීන් වහන්සේගෙන් ඒ ඵලපරෝජන ලබා ගැනීමට දක්ෂ වීම දෙවෙනි කාරණාව වශයෙන් අපි සාකච්ඡා කරේ ඒ කාරණා දෙක ගැළපෙනවා නම්, දිරවනවා නම්, yaadෙනවා නම් ඒකේනා ඒ කාය විවේක චිත්ත විවේක හදා ගන්න කාය උපකාශෝ සම්පාදේති කාය උපකාශෝච චිත්ත උපකාශෝච කියලා. ඒ කාය විවේක චිත්ත විවේක කියලාත් මේකට කියනවා. ඒ අර ගුරුවරයා හම්බ වුණා වචනේ ඇහුණා. එතකොට ඒ කියන කාරණා කාරණාවලට අනුයාත වෙන්න නම් අනුව කටයුතු කරන්න නම් හිතේ ඉඩ හදා ගන්න ඕනේ හිත අලුත් කර ගන්න ඕනේ ඒ සඳහා අපි මේ নানা ප්‍රකාර වූ කාම ගුණයන්ගෙන් හිත වෙන් කරගෙන කායට විවේකයක් දෙන්න ඕනේ ඊට පස්සේ මේ විවිධාකාර වූ කාම සංඥාවන්ගෙන් හිත වෙන් කරගෙන නැත්නම් නීවරණගෙන් හිත වෙන් කරගෙන හිතට චිත්ත විවේකයක් ලබලා දෙන්න ඕනේ. ඉතින් මේ දේ තුන්වෙනි කාරණා වශයෙන් පෙන්නලා තිබුණාට මේක බරපතල දෙයක්. ඒ වෙනත්නම් මූල ධර්ම වශයෙන් පෙළගස්සනකොට එහෙම තිබුණාට ඒ කාය විවේකේ චිත්ත විවේකයට සාදර බව තමයි මේකෙන් කියන්නේ. ඒක සඳහා සූදානම් වෙච්ච ගතිය එනතන් සූදානම් ශරීරේ මේක යෝගාවචරයක් විසින් උපේලා සපේලා දිය යුතු දීම නිසා බොහෝ උපකාර ලැබෙන ධර්ම. මේ තුන කිව්වට පස්සේ දැන් අද දවසේ මාතෘකාව වෙන්නේ පුණචවරම්බික්කෝ ආවසෝ සීලවා හෝති ඒ කෙනා මේ කාරණා අනුව දැන් කාය විකේ ලබා ගත්තට චිත්ත විකේ ලබා ගත්තට ඒ ඇතිවෙච්ච ආනිසංශ ඒ ඇතිවෙච්ච වාසි ඒ ඇති වෙච්ච Tamanට අත්දක ගන්න පුළුවන් වෙච්ච පහසුකම් ටික අනුව එයා Tamanගේ සීලේ දැඩි සීලයකට නංගව ගන්න වෙනවා. එහෙම නැත්නම් ශික්ෂාව වෙන්ටට වඩා එහෙම දැඩිසේ ගන්න වෙනවා. ඉතින් ඒ නිසා අපිට හිතෙන්නේ සාමාන්‍ය අපි ධම්පාසල ඉගෙන ගත්ත විදිහට සිල් අරගෙන තමයි අපි කල්යාණ මිත්‍ර ගාවට යන්නේ සිල් අරගෙන තමයි කල්යාණ මිත්‍රන් බණ අහන්නේ සිල් අරගෙන තමයි අපි මේ කාය විවේක චිත්ත විවේක ලබා ගන්න කියලා ඒකත් බොරු නෙවෙයි. නමුත් මෙතෙන්ට ගියාට පස්සේ මේ මතක් කරන සීලවා හෝති පාතිමොක්ක සංවර සංගතා විහෙරත කියන විදිහට කියන්නේ මේ කෙනා මෙතන හිටපු මට්ටමටත් වඩා නැත්නම් මේ ලැබිච්ච විවේකයේ තුල ඊට වඩා දැඩි සීලයකට පිළිටන අපි ඒකට කියනවා සීලය අදිශීලයක් බාටපත් කිරීම කියලා. එහෙම නැත්නම් දැන් තමන් හොඳ තැනක ඉන්නවා නම් ඒ කෙනාට තේරෙනවා නම් මේ ක්‍රියාවලිය තමන්ට පේන සහංගෙලියක්, පේන නිදහසක්, පේන ආතති දුරු කිරීමක් කරනවා නම් ඒ හොඳේ ඉඳලා වඩා හොඳට යන්න ඕනේ. අන්නේ හොඳේ ඉඳලා වඩා හොඳට යෑමේකට යොත් එහා බැලුවොත් ඒකට ඕපනයික ගතිය කියලා කියනවා. දැන් අපි ඉන්න තැන පේනවා අපට. ඒ පේන්නේ ඒ තැනටවත් ආපු නැති අයට සාපේක්ෂව. ඊට පස්සේ අපිට ලැබිච්ච ඒ එතන ඉඳලා මෙතෙන්ට එනකොට ලැබිච්ච ආනිසංස බලලා අපි ඉදිරියට යන්න අපිට ඉස්සලා කලින් ගිය නියමෝ පෙරගමන් කරුව පේන්ටින් ඕන. ඒක තමයි සාසනික කියන්නේ. ඒක දැක්කට පස්සේ දැන් Taman අවස්ථාව ගන්න ඕනේ ඒ මෙතෙන්ට හේතු වෙච්ච සීලය හොඳ එකක්. ඒක වඩා හොඳ දෙයක් පාටපත් කිරීමේදී මෙන්න මේකෙදි මෙන්න මේ පැත්තෙන් බලනකොට ඕනම කෙනෙකුට මේට වඩා හොඳ වෙන්න ඉඩක් තියෙනවා. ඒක ලෝකේ සාමාන්‍ය පිළිගත් දෙයක්. මේ අපි කරන දේ වඩා හොඳින් කරන්න පුළුවන්. අන්න ඒක පිළිබඳ අවදි භාවයේ නැත්නම් ඒක කියන ප්‍රමාදය කියලා. ඒ තමයි බොනවයි කියලා කියන්නේ. තමයි මත් වෙනවයි කියලා කියන්නේ. ඒක තමයි මදේට ප්‍රමාදයට හේතු වෙනවයි කියන්නේ. තමන් මේ වෙනකොට ළඟා වෙලා තියෙන දේ තමන්ගෙම ලේවල තියෙනවා. Taman දාන්න. ඒ වගේම Tamanට වැඩියත් ඒ වැඩේ කරන අය පේන්න ඉන්නවා. මෙතෙන්වත් ආපනතෝ දුක් විඳින අයත් ඉන්නවා. ආන්න මේ ටික බලලා ඒ සීලය කියන කාය වචන ටික හික්මීම අතින් මේ ඉදිරියට දැඩි සීලයක් එහෙම නැත්නම් සීල අධිශීල සමාදානයකට යන්න පුළුවන්කමම පෙරකල පිනවා. අපිට යන්න පුළුවන්කමම පෙරකල පිනක්. මොකද මේ අබුද්ධෝත්පාද කාලෙක ඉපදුණා නම් අපි තිරිසන් වුණා නම් අපි යක්ෂ ප්‍රේත භූත ආත්මිකට ගියා නම් ඒ සීල කියන වචනේ අහන්නවත් හම්බ වෙන්නේ නැහැ. ඉතින් එහෙව් පරිසරයක ඉඳලා අපි ලංකාවේ ලංකාවේනේ බව මිනිස්සු වෙලා මිනිස්යන් අතරත් සිල්පද කැඩීම කිරිබිම්මල් නැටි කරන ගානට කරන ලෝකයේ සිල්පද කැඩීම ඉලන්දාරිකම් කියලා හිතාන කරන ලෝකයේ කිල්පට කැඩීම විලිරෙජ්ජ නැතුව අසීමිතව කරන ලෝකේ ව ප්‍රසිද්ධිය කියන ලෝකෙක තමා විතින්ම මේ පාඨයේ අන්තිමට සඳහන් සමාදාය සික්ඛති සික්ඛාපදේසු කියලා කියලා ඉල්ලගෙන සිල්පද රකින්න එක නෝන්ජල්කමක්ම කියන ලෝකයේ තවත් ඒ පැත්තෙම ඉස්සරහාට ගන්න යන්න තවත් ඒක දැඩි කර ගන්න ගන්න උත්සාහය පෞරුෂත්වයක් වෙනවා. පැහැදිලි පෞරුෂත්වයක් වෙනවා. ඒ මොකද අපේ අද නිකන් නිදර්ශනයක් වශයෙන් ගත්තොත් අපි භාවනා කරනකොට අපිට හිතවිලි එනවයි කියලා හිතමු නැත්නම් කාම ඡන්දය බාධාවක් වෙනවා නැත්නම් නීවරණ බාධාවක් වෙනවා හිතවිලි මාර්ගෙන් කියලා. එහෙම නැත්නම් වේදනා මාර්ගෙන් කියලා. විශේෂයෙන්ම හිතවිලි මාර්ගෙන් එනකොට ඒ කෙනා තමන්ගේ සීලය පිළිබඳව යම් සැකයක්, බොල් ගතියක්, කබර වැටිච්ච ගතියක්, හං වෙච්ච ගතියක් දුර්ල වෙච්ච ගතියක් වෙනවනම් යා බොහෝ විට හිතනවා මේ සතිය දැඩිසේ පිටලා නැත්තේ මගේ මේ සීල නැති නිසායි කියලා. ඉතින් ඊට පස්සේ මොන දේ කරත් අර තමන්ගේ තියෙන අර හීනමාන හැඟීම දැඩිසේ භාවනාදිය හැකි සංඥාවෙන් බලා ගන්න බැරි ඒ නිසා තමයි දන්නවනේ මට කරන්න පුළුවන් හරිය මම සීලෙ යමක ඉන්නවා මට්ටමක ඉන්නවා මේ හිතවිලි කියන එක ඉතින් කාටත් එන දේ මේකට අපි ක්‍රමසාවිදි හොයන්න ඕන කියන අර ධනාත්මකව හොයන ගතිය ධනාත්මකව එකට මූණ දෙන ගතිය එන්නේ සීලේ ආඩ්‍ය වෙච්ච කෙනාට විතරයි. නැති කෙනා හිතන්නේ මේ මට මෙහෙම වෙන්නේ සීල නැති නිසායි කියලා. ඉතින් ඒක නිසා අද සමාජයේ සමස්තයේ නැත්නම් ජන විඥානයේ සමස්තය අරගත්තාම හුඟ දෙනෙක් භාවනා ගැන කරමු කියනකොට ඒගොල්ලෝ පළවෙනිම ප්‍රචාර තමයි අපිට බෑ. කරගන්න බැරිකම ගැන කතා කරනවා. ඒක මේ මේ කායික බැරිකමකටත් එළිය මානසිකව සූදානම් නැහැ. ඒගොල්ලෝ දන්නවා අපේ ජීවිතය අතපල්ලි වැටිච්ච ජීවිතය අපි අපිට සීලය පිළිබඳ අපිට කිසිම ආඩම්බරයක් නැහැ. ඒ නිසා අපිට මේ වගේ වැඩකට යන්න බෑ කියලා. ඉතින් මට මතකයි මම අවුරුදු 26 දී මේ සතිය කියන එක හම්බුනේ. අහම්බෙන් හම්බෙනකොට මට පැහැදිලිවම කරන්න ආරාධනා කරනකොට මම බෑ කිව්වා. මොකද මගේ ශිල්පද ඔක්කොම කැඩලා තිබුණා. ඉතින් මම පැහැදිලිවම කිව්වා. ඒක මගේ පිනක්. ශිල්පද කඩපේක නෙමෙයි පින. මේ කෙලිම කියපේක. මං කියන්නේ කාටවත් එක් කරන්න කියලා. ඒ කියනකොටම ධම්මික හමුදුරෝ කිව්වා මේක සාමාන්‍ය සිල්පද කඩපු අයටත් ඕක බෑ වෙනවා නොකඩපු අයටත් බෑ වෙනවා මං කැමති පරිශනාවක් වශයෙන් කරන සිල්පද අවශ්‍ය නැහැ ඒක අවශ්‍ය වෙලාට එයි සතිය පටන් ගමු කියලා. ඉතින් ඒකම වාදයක් වුණා අපි දෙන්න අතරේ මං කිව්වා ඒක වෙන්න බෑ. මේකට ඉස්සලා සිල්පද පිටානේ ඉස්සලා කිව්වා ඕක තමයි උඹලා මේ මේ පිට කර වෙච්ච ඇට. කේස් හાર્ඩ්නින් වෙලා තියෙන කියන දේ අහන්නෙත් නැහැ. මයි ළඟ තිබුණා මෙලෙක් ගතියක් තිබුණා. ඒ උනාට අර වාද කරන ගතියක් තිබුණා. ඒ සාඩනිය වෙලා තියෙන උඹලට මහන්සියනිකේ තේරුමක් නැහැ. මුලින්ම මම ඒකයි උඹ දැක්කට පස්සේ උඹට උදව් කරන්න බෑ කියලා මම කෙලින්ම කිව්වේ ඒකයි. කියන දේ අහන්න. ඊටත් මං කව හාමුදුරනේ කියන දේ අහන්න දෙක නෙවෙයිනේ මේ කතා කරන්නේ. මට උභාන්සේ දෙන්න හදන්නේ මේ උස්සස් සීලවන්ත ගුණවන්ත උතුමන් කළ යුතු වැඩක්. මම මේකට සුදුස්සෙක් නෙවෙයි. මයි ළඟ සිල්පද නැහැ. මම දන්නවා. ඒක මගේ විනෝදාංශයක් වෙලා තිබුණා. ඒ එක එක සිල්පද කඩන එක. ඊට පස්සේ කිව්වා ඒක හරි. මම ඔබ කියන දේ පිළිබඳ වගකීමෙන් කතා කරන්න. මේ තියේදී සතිය වඩන්න පුළුවන්. ඉතින් ඒකම මට තේනවා එච්චර උතුම් වැඩක් කරන්න මට මම මට නෑ මට ගැම්මක් නෑ කියලා. ඉතින් කරගෙන කරගෙන යන වෙලාවේ මම අර කිව්වේ අර මේ මේ වැලිකඩ හිරගෙදර මිනිස්සයාට වෙච්ච වැඩේම තමයි මට සිද්ධ වුනේ. මම දවසක් යුනිවර්සිටි ලෙක්චර්ස් ඉවරලා එන ගමන් මට නිකන් හිතුණා ඒ කියන්නේ ප්‍රසිද්ධියේ මම ඒ දවස්වල භාවනා හිටියනම් මිනිස්සු ගල් ගහනවා මට. ඒ තරම්ම ඒ තරම්ම කවදාකවත් හිතන්නේ මං වගේ මිනිස්සේ බණක් භාවනාවක් කරනවා කියලා. මං කියන්නේ 77. 77 කද්දාවත් කිසිම කෙනෙක් භාවනා නොකරනු ගියා. භාවනා කරන ඉන්න ඇති. නවත් තිබුණේ. ඒ නිසා මට කොහොමඩක්වත් වෙලාවක් තිබුණා වාඩි වෙන්න වෙලාවක් තිබුණෙත් නැහැ මං කැමති වුණෙත් නැහැ. මම ඇවිදිනකොට පෙර දිනේ බැංකුව හදපු අලුත ඇවිදිනකොට එතනින් යනකොට මට තේරෙන්න පටන් ගත්තා දැන් මේ එකින් එකට පියවර තියාගෙන යනවා මට පේනවා මේ කොල්මනක් වගේ මාව ඇවිදිනවා. ඒක පාරට නිකන් පැත්තක ඉඳලා මම බලාගෙන ඉන්නා වගේ වෙනකොට මට දෙනවා මොකද්ද වෙනවා. වෙනද වගේ මම කවුරුත් එක්ක කතා කර කර කයිවාරු කියලා කියලා යනවනම් මේ මට්ටමට එන්නේ මම ඔක්කොම හලලා තිබුණේ. ඇවිදිනකොට තේරෙන්න පටන් ගත්තා. ඒක මට තේරෙනවා මොකද්ද අමුත් පැත්තකින් පෙනුණා. පස්සේ එතනම තමයි යහ පැත්තේ හිටියේ ධම්මික ස්වාමීන් වහන්සේ. මම එහෙම ගියා. ස්වාමීන් වහන්සේ හම්බෙලා කිව්වා මට අවසරයි මේ මම ඒක ගේට්ටු කඩාන යන ඕන වෙලාවකම. මෙන්න මෙහෙම දෙයක් වුණා. හැබැයි මේක කියා ගන්න තේරෙන්නේ නැහැ. එකක් ඉංග්‍රීසි දන්නේ. ඒ සංසාරේ සිංහල තේරෙන්නේ නැහැ. ඔබේ සංසාරේ අහගෙන හිටියා. ඊට පස්සේ කොම්බ කියන දෙමලේ මොකද්ද කියලා මට තේරෙන්නේ නැහැ. හැබැයි මේ ඔබ උත්සාහ කරලා තියෙන එක සතුටුයි. මේක දිගට කරන්නයි. එතකොට මට ලොකු සතුටක් ඇති වුණා. මේ කැටීම නෙවෙයි. මේක උත්සාහ කරලා බැලුවොත් පළවෙනිම හම්බෙන්නේ පරාදී. පළවෙනි හම්බෙන්නේ ඉච්ඡා බංගත්තේ. පළවෙනි හම්බෙන්නේ වැඩක් නැහැ. මේක මේ මේ ගොඩ දාලා ගොඩ දා ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. බරපතල ප්‍රශ්නයක් බෑම කියලා තමයි හිතේ. නමුත් ඉස්සල්ලාම තේරුම් ගත්තට පස්සේ මේ සතිය වඩන්න උත්සාහකරනද සීලිය අවශ්‍ය නැහැ. දානේ අවශ්‍යත් නැහැ. බුද්ධ ආගම් වෙන්න ඕන කමක් නැහැ. පන්තිල් සමාදන් වෙන්න ඕන කමක් නැහැ. ඕන තැනක කරන්න පුළුවන් කියලා. අත් දකින්නකම් අපි ළඟ තියෙන පසුබෑමක්. බෑ බෑ බෑ බෑ ඔය ඇහෙන්නේ බෑ බෑ බෑ බෑ ඔච්චරම තමයි ඒ නිසා කවුරු හරි බෑ කිව්වට මට කවදාකවත් තරහ යන්නේ මොකද හේතුව මම දන්නවා මම මේකට බෑගත්ත හැටි නමුත් ගිහිලිලා කවදාද පොළවේ අඩිය වැදිච්ච දවසේ සක්මන් කරපු දවසේ තේරෙන්න පටන් අර ගන්නවා මේ ගුරුවරු අපිට දෙන්නේ අර බුදුහාමුදුර අපිට දෙන එකම තමයි දුද්දදන් දදාති දුක්කරං කරෝති දුක්ඛමං කමති දෙන්න බැරි දෙයක් මේ දෙන්නේ. අම්මට තාත්තටවත් දෙන්න බැරි જાතිකක් මේ දෙන්නේ. දුක්කරං කරෝති කරන්න බැරි දෙයක් මේ කරන්නේ. දුක්ඛමං කමති අපිම ඇවිල්ලා අපේ බැරිකම කියද්දී ඒක ඉවසනවා. ඉවසගෙන ගණන් ගන්න එපා කරන්නකෝ. අපි හිතනවා මේ සීනි බෝල දෙන්න හදනවා, නිකන් අහුරතල් කරන්න හදනවා අයියා. නෑ කරලා බලන්නකෝ. කමන්නේ ඒක හිතනවා මේ පොදු උත්තරයක් නෑ පොදු නෙවෙයි මේක විතරයි උත්තරයකට තියෙන්නේ කරලා බලන්නකො කමන්නේ කරලා බලන්න කවදා හරි හරි ගිය දවසේ අපිට තේරෙනවා ඒ අම්මට අප්පට ඕක දෙන්න බෑ ගුරුවරුන්ට පන්තිවල කාමරේ ඉන්න කෙනෙකුට ඕක අපිට දෙන්න බෑ ඒක ආධ්‍යාත්මික ගුරුවරයාට පුළුවන්කමක් තියෙනවා ඒ ගුරුවරයා ඒක බලාපොරොත්තුවක් නැතුව බලාපොරොත්තු නැහැ කියලා කියන්නේ නැස්චාත් එකක් නෙවෙයි. මේ පුළුවන් තරම් උනන්දු කරවීමක් කරනවා. දුද්ද දන්ද දාදී දුක් කරං කරෝති දුක්ඛමං කමති. ආවික කුයමන්ත ආවිකරෝති. එයාගේ රහස් ඔක්කොම හෙලි කරලා කියනවා මටත් ඔහොම තමයි උනේ ගණන් ගන්න එපා. මෙහෙමයි මෙහෙමයි කියලා. ඒ වගේ මේ ගෝලයාගේ රහස් ඔක්කොම අරන් කරනවා. කාටවත් කියන්නේ මෙන්න මේ ටික මේ ටික උනාට පස්සේ තමයි ඒත් මට බලපෑම් කරේ නෑ. කිව්වඹට තේරෙයි මේ සිල්පද කැඩුවත් නැතත් සතියට අවාසි ඒක නිසා සතියේ නාමයේ ශිල්පදර කපන් දැන් මොකද වෙන්නේ බලන්න. පුදුම ගැම්මක් එන්න පටන් ගන්නවා. දැන් ඊට පස්සේ ශිල්පද රකින්නේ මේ මිනිස්සුන්ට පෙන්වන්නවක්වත් දිවි ලෝකයන්වක්වත් නෙවෙයිනේ. දැන් ශිල්පදේ රකින්නේ මේ භාවනා කරන්න. එහෙම නැත්නම් සතියමත් වෙන්න. අන්න එදාට තේරෙනවා අපි මේ නිකන් බූරුවංග පිටේ අහකුරු බැඳා වගේ ඉල්පද ගොඩක් හරි තියන ගියාට ඒකේකට රස තේරෙන්නේ නැහැ නේ බූරුවගේ පිටේ අහකුරු බැඳාට බූරුවට රසක් නැහැ නේ අද්ද මිසක්ක භාවනා කරනකොට සතිය පිටවන්න හදුවට පස්සේ මේ සීලේ නිසා සීතල වෙන හැටි ඒක සඳහා Tamanට තව තවත් කල්යාණ මිත්‍රන්ට ලං කරන හැටි, සද්ධාන්තයට සද්ධාර්මයට ලං කරන හැටි, වැඩි වේලාවක් ලැබෙන හැටි, යනෝ සත්‍ය වඩා ගන්න පහසු නැටි තේරෙනකොට මේ සීලේ අද්දුටු සීලයක් වඩපත් වෙනවා. එහෙම නැත්නම් මේ සම්ප්‍රදායන කූලව සිල් ලැකීම සඳහා සිල් ලැකීමක්ම නෙවෙයි එතන එතන ගලපව ගන්න වෙනවා. ඒ කියන්නේ අර ලැබිච්ච ධර්ම හැඩගැස්මත් එක්ක සීලෙට යනකොට මේක කවුරුවත් රවට්ටන්න කරන සීලයක්වත් නෙවෙයි. මට මේ වෙලාවේදී ඒ ධම්මික ස්වාමීන් වහන්සේ කිව්වේ මේ සීල්පද රැකපන් කාටවත් අහුවෙන්නේ නැති වෙන්න. සතිය රැකපන් කාටවත් අහුවෙන්නේ නැති වෙන විදිහට තේරෙන්න අරින්න එපා. සීල්පද පුළුවන් තරම් සමාදන් වෙලා රැකපන් කාටවත් පේන්න තියන්න එපා. ඒක මට රත්තරන් අවවාදයක් වුණා. මොකද මගෙත් එක්ක හිටපු යාළුවෝ මම අවශ්‍යපු යාළුවෝ කවදාකවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම ශිල්පදයක් රකී කියලා. මොකද මේ මේ වයසේ අපේ තිබුණ සෙල්ලම තමයි මේ ශිල්පද කඩන එක. ඒ නිසා ඔක්කොමලා ඇවිල්ලා මට විහිළු කරන්නයි එක එක જાති කරන ති මං කොහොම කවදා ශිල්පද රකින්නේ නැහැ නේ. එහෙම ගන්නෑ මම ගාව කියලා. නෑ නෑ අපිට පේනවා ඔබ දැන් අමුතු පදයක් ගහගෙන යන්නේ මොකද කිසිම පදයක් නැහැ පරණ පදේමයි. ඒක සතිමතුත් නෑ මම සිල්ලුතුත් නෑ. හැබැයි ඇතුලෙන් උත්සාහ කරනවා මේ වගේ ලෝකෙක ඉඳගෙන මම සිල්වන්ත කෙනෙක් නෙවෙයි කියලා ඔප්පු කරන්න අනික් අයට. හැබැයි සිල්පද රකින්න ගම. මෙන්න මේක දෙන්න පුළුවන් නම් ඊලන්දාරියෙකුට. මේක දෙන්න පුළුවන් ළමිෂියෙකුට. මෙන්න මෙච්චරයි පුතේ කරන්න තියෙන උඹලගේ අම්මා අප්පාවත් කැමති නෑ මේක කරනවට. යාළුවෝ කැමතිත් නෑ. ආගම කැමතිත් නෑ. මැනිකක් රකින්න නාගරාජෙක් වගේ හංගල රැකවා. අඟවන්න එපා කාටවත් මේ මං සතුටුමත් කියලා. අඟවන්න එපා කාටවත් මං සිල්වන්තයි කියලා. සමාදාය සික්කති සික්ඛවදී සිල්පද කවුරුත් ඇවිල්ලා කියලා අපායට බය කරලා යම රුජුතර බය කළා දෙන සීලයක් නෙමෙයි මේ තියෙන්නේ. සතියට අනුග්‍රහ වෙන සීලයි. තමන් රකින්න මේ සමාදන් වෙලා රකින්න මේ එළඹ සිටි සිහියට මේ සීල කොච්චර ආනිසංස වෙනවද කියලා. ඉතින් සම මම කියන්න හදන්නේ සීල සමාධි ප්‍රඥා කියන ක්‍රමේ තමයි අපිට දහම් පාසලේ උගන්ලා තියෙන්නේ. හැබැයි මේ සමාධි ප්‍රඥා හරහා එන සීලකුත් තියෙනවා. එමෙ ඒතකොට ඇත්තටම කියන්නේ ප්‍රඥා සීල සමාධි කියලා. ඒක තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන්නේ. ආර්ය අෂ්ටාංගයට අනුව ඉස්ලාම් ප්‍රඥාංග පෙන්නලා, ඊගාට සීලාංග පෙන්නලා, ඊගාට සමාධිංග පෙන්නන්නේ. කොතනදිද මේ මාරෝ සිද්ධ වෙන්නේ? අපි සාමාන්‍යයෙන් සීල සීල භික්කවේ පරිභාවිතෝ සමාධි මහප්පලා හෝති මහානිසංසා සමාධි පරිභාවිතෝ පඤ්ඤා මහප්පලා හෝනි මහානිසංසා කියන එක තමයි ਸਰවචනාංශයේ හැමතැනම දේශනා කරන්නේ. එහෙම නැත්නම් පරිනිබ්බාන සූත්‍රය ගන්න හැම පරිච්ඡේදයක්ම ඉවර වෙන්නේ සීලං පරිභාවිතෝ සමාධි මහප්පලා හෝති මහානිසංස සමාධි පරිභාවිතෝ ප්‍රඥා මහප්පලා හෝති මහානිසංස සීල සමාධි ප්‍රඥා. හැබැයි මෙතෙන්දී ආර්ය අෂ්ටාංග මාර්ගයට ප්‍රඥාව නිසා සීලයක් වෙනවා. අන්නේ වෙනස සිද්ධ වෙන තැන අර රේකී ක්‍රමයට යන ධර්ම ප්‍රවාහයට සම්පූර්ණ හැදිච්ච ಗುಣධර්ම ආපස්සේ තියලා ඒකට එන්න උදව් කරපු ಗುಣධර්ම වලට ආපහු ආවඩ ආයුවන් කියන ගතියක් තියෙනවා. ආපහු ආවඩන ගතියක් තියෙනවා. ඒ මම හම්බෙච්ච ගුරුවරයා නිසා මම මේ ගුරුවරෙන් හරි ප්‍රශ්නේ අහපු නිසා ඒ ගුරුවරට මට ලැබිච්ච මේ ධර්මය නිසා මම විවේක වෙච්ච නිසා මට හිතෙනවා දැන් මේකට ආයෝජනය කරන්න වටිනවා. සීලින් ආයෝජනය කරනවා. ඒ ආයෝජනය කරන වෙලාවෙදීම කල් නොයවා අකාලිකවම ඒ තමන් ඍජු කරගන්න සීලේ නැත්තම් අපි කියන සීල ශික්ෂාව අදි සීල ශික්ෂාවක් කිරීම රහසේ කරාට ඒක අස්පනා පිට අත්විඳින්න පුළුවන්. ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් අපිට මෙතෙක්කල් හම්බෙච්ච ලෝකේ පුළුවන් තරම් දවල් මිගෙල් රැඳණිය සෙල්ලම් කරාට ශිල්පද කරේද ගහගෙන හිටියට ඒවට වගවුන් නැති වුණාට කෙනෙකුට පුළුවන් මේ විෂම ලෝකෙත් අවශ්‍ය නම් ශිල්පද රකින්න. සමස්තය එදත් එදත් එහෙම තමයි. අදත් එහෙම තමයි. සමස්ත ලෝකේ අපි මේ දවල් 30 අපි කියමු එහෙම නැත්නම් සිල්පද රකින්න තිය හැම වෙලාවෙම අපි කරන්නේ අනුන්ගේ සිල්පද කඩන එක. සමාජයේ සිල්පද කඩන එක. සමාජයේ නොමග යන්න අපි නිදර්ශන සපේන එක. සිල්පද රකින්න වෙලාවට විතරයි අපට තේරෙන්නේ අපි අනික් වෙලාවට මේ අනුන්ගේ සිල්පද කඩන අනුන්ගේ සමාජය දූෂණය කරන ඒවට උදව් කරන වැඩක ඉන්න බවක්වත් තේරෙන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් කියනවා අද ඕනෙම රස්සාවක් මොනම රස්සාවක්වත් නැහැ අසාධාරණේ නැති එක. හැම රස්සාවකම කරන තියෙන සූරකෑම තමයි. හැම රස්සාවකම කරන්නේ කාටවත් නැති තියෙන අවස්ථාවක් තමන් ඇද ගන්න එකක් තමයි. අරූට ඉසල මං ගිහිලා කුට්ටිය කඩා ගන්න එකක් විතරයි ආර්ථිකය කියන්නේ. එතකොට මේ ශිල්පදයක් රකින්න මිනිස්සයා කවුරු හරි දෙන දෙයක් කාලා හිඟා කනවයි කියලා කියන්නේ මොනතරම් පිනක්ද? ඊටාම තුප්පහි රස්සාව කියලා ඕන කෙනෙකුට කියන්න පුළුවන් හිඟා කණේ කියලා. බුදුහාමුදුරු කිව්වේ ඒක නේ. පිරිසු හිඟා වඩිනවා. හිඟා කනවා කියන එකයි තියෙන්නේ. අන්න ඒ වගේ නිහතමානිකමක් එන්න පටන් අර ගන්නවා මේ සීලය ගත්තට පස්සේ තමන්න තේින මේ තරඟ කරලා ආර්ථික දේශපාලන සමාජික වශයෙන් කැපිපෙන්න පුළුවන්. එහෙනම් මේ භාවනා කරන අතර තරඟ තියෙනවානේ. භවණ මධ්‍යස්ථාන අතර තරඟ තියෙනවනේ. භවණ ක්‍රම අතර තරඟ තියෙනවනේ. ඒක නැත්තනක් නැහැ. නමුත් මේ සීලයට ගියාට පස්සේ ඉන්න ඕන කෙනෙක් කඩන කාපු දෙන්න. මට මොකක්ද ඇති ප්‍රශ්නේ? මට තියෙන්නේ මට ලැබෙන දේෙන් සන්තෝෂ වෙලා මගේ වැඩ පිළි කරගෙන යන්න කියලා ගත්තොත් මේ සතියෙන් එහෙම නැත්නම් ඔය ධර්ම දැනුමෙන් රකින්න සීලය කාටවත් ඉඟි කිරීමක් වෙන්නේ නැහැ. කොච්චර ලෝකේ දුස්සීල වුණත් තමන්ට හුළඟකින්වත් බාධාවකුත් නැහැ. දුස්සීල ලෝකේ ඉඳ ඉඳ ඉඳ මේකේ කැපී පෙනෙන ගතිය වැඩි. ඒසා නාකි වෙලා සිල්පද රැක්කට වැඩන්නේ. සිලයි කරන්න බෑනේ සිල්පද කඩන්න බෑනේ. නාගුණාට පස්සේ සත්‍යක් මරන්න පුළුවන්. කරන්න බෑ. ඉතින් එදාට සුතුරිති පොරවගෙන අම්මෝ පටන් අර ගන්නවා සීල සත්ව නිසුකෙත්තා නිරෝගීත්ව සෝපත්ත්‍ත්‍ය කියලා ඒ මාළුවෙක් අල්ලා ගන්නවත් බෑ. ඒක නෙවෙයි මේ කියන හොඳ ඉලන්දාරි වයසේ කලු කෙස්ටි බීතේ ජීවිතේ ප්‍රථම යාමේ තරුණෝදේතියේදී ශිල්පද කඩනවා කියන එක කිරිබිම්මල් රටි කඩනවා වගේ කඩන යුගයක මේක කරන්න පුළුවන් නම් කෙරුවේ නෑ කියලා කවදාකවත් කවුරුත් පහත් කරලා සලකන්න එපා ඒක බුදුරජාණන්සේ සප්පෘත සූත්‍රය සඳහන් කරන යම් කෙනෙක් මේ සීලයක් රැකලා මම මෙච්චර කල් මෙහෙම දුර්දාන්තව ගත කළා අද මං සිල් ලකින්න අනික් කට්ටිය සිල් ලකින්නේ නැහැ කියලා මම උසස් අනික් කෙනා පහත් කියලා හිතුවනම් එයා සිල් රකින්න අසත්පුරුෂෙක් කියලා කියලා තියෙනවා. සීලවන්ත අසත්පුරුෂෙක් කියලා කියලා තියෙනවා. බුදු කටේ බුදු මුවි බුදු දේශනා. ඒ නිසා Taman සිල්පද රකින්නකොට මේ අනුන්ට කැපිපේන්න අනුන්ට වැඩිය මම ඉහළ ගියා කියන කෙනේ අහිංසක සතුටක් තියෙනවා. මම හිටපු කාලට වැඩිය මම දැන් යම් මත්තමකට සීලාචාර වෙලා තියෙනවා. සීතල වෙලා තියෙන කියලා සතුටක් තියෙනවා. ඒ කියන්නේ අංග සම්පූර්ණ සීලයක් නෙවෙයි. නමුත් මේක පාවිච්චි කෙරුවොත් මම විතරයි සිල් රකින්නේ අත්ත්ුක්කංශන පරවම්බනේට. බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ ඒකට නෙවෙයි. අද බුද්ධ ආගම වෙලා තියෙන්නේ ඒකයි. අද සදාචාරවාදයක් අරගෙන Taman සිල්පද රකින්නොත් මුළු පවුලම සිල්පද රැක්කේ නැත්තම් ඒ මනසට හරි කරදරයක් ඒක. මුළු පන්තලම ඒ විදිහට සිල් රකින්න. එයා දන්න තාලෙට. එයාගේ මුළු ගමම මේ විදිහට කරන්නේ. නගරෙම කරන රටම කරන්න ඕන. ඉතින් බුදුහාමුදුරුවත් හිතපු නැති දේවල් මේ කරට අරගෙන නිකං නිකං අනුංග පව් කොන්තරත් අරගෙන කරන්නේ. සංසාරේ අපි එක එක්කෙනාගේ රුචර්චකම් වෙනස්. ඒ නිසා ඕන කෙනෙකුට ප්‍රකාශ කරන්න මෙන්න බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. මේ උපකාරක ධර්ම අටෙන් එකක් තමයි ශිල්පද රකින්නේ. ඒක රකින්න. හැබැයි නොරක්කයි කියලා යාගේ manussකමේ අඩුපාඩුවක් නැහැ. මම නැවතත් කියනවා. ශිල්පදයක් නොරක්කයි කියලා manussකමේ කිසිම අඩුපාඩුවක් වෙන්නේ අපිට මේ මනුස්සය මිනිසෙක් විදිහට බලන්න පුළුවන් වෙන මේ ශිල්පද රකින්නකොට වෙන දෙයක් තමයි පුදුමාකාර ද්වේෂයක් එන්න පටන් ගන්නවා හිතට. ඒක මේ ටික කියලා මම ඉස්සරහට යන්නම්. ඒක ලියලා තියෙනවා ධම්මසංගණේ ධම්මසංගණේ කියලා කියන්නේ අභිධර්ම පොතක් මන් දාන්න. ඒකේ අටුවාවේ ලියලා තියෙනවා ශිල්පදයකට යනකම් එහෙම නැත්නම් ශිල්පද රකින්නකම් කෙනෙක් සංසාර බඳින ප්‍රධානම දෝෂේ කාමී. තෘෂ්ණා ශිල්පද රකපු ගමන් ප්‍රධානම දෝෂේ ද්වේෂය. එදා ඉඳලා තද වෙන්න පටන් ගන්නවා. මේ ලස්සනට හිටපු මිනිස්සු ශිල්පද රකපු දවසේ වෙන්නයි පෙන හතයි. පුම්බ ගත්තම ෆූ ෆූ ෆූ ෆූ ෆූ කියන තමයි ගත කරන්නේ. මොකද තමන් රකින්නකොට අනිත් හැම කෙනාම ඒ තාට මට සලකන්න ඕනේ. අනික් කටෙත් මං විදිහට අටසිල් ගත්තා නම් ඒගොල්ලෝ අටසිල් ගන්න ඕනේ. අයි මට පුළුවන් නම් ඒගොල්ලන්ට බැරි කියලා පුදුමාකාර වැඩක්. ඒක නිසා මේ සිල්ලුතුන් අතර ජීවත් වෙනවා කියන එක දත් 32 මැද දිව දිව බේරෙනවා. භයානකම් පිරිසක් මේ සිල්ලුතුන් කියන જાතියේ. මොකද හේතුව ඒගොල්ලෝ ද්වේෂ ද්වේෂ මූලිකව ගත කරන්නේ. අර තියෙන කාමේ නෑ. මොකද ඒ කට්ටිය මේ ඒවා තිල්පද මාර්ගේ අයින් කරලා තියෙනවා. අයින් වුණා නැති එක වෙනම කතාවක්. ශිල්පද රැකබෝ. ඒ නිසා Tamanට ශිල්පදයක් ගත්තට පස්සේ හිතට හිත ආවේශ වෙන හැටි. හිත වෙස් කියන්නේ නැහැටි. හිතට ආවේශ වෙන හැටි පොඩ්ඩක් අරගෙන බලන්න. අපිට තව කෙනෙක් ශිල්පද කරනවා දිහා බලන්න බෑ දැන්. දැන් Taman ශිල්පද කර දැන් පොඩ මිනිස්සෙකුට තව මිනිස්සු බොනයි කියවට පස්සේ ඌ කියන තීක ස්වභාවිකයිනේ. සුරාවත් එහි රසයත් බොන පඬි දනන් මිස නොබොන අමනයන් කෙසේ දනීද කියලා සලෝකෙන් කියන්නේ. බොනේ එක හොඳයි. දැන් මු බොන් නැති වෙන්න නතර කරපු ගව ගවස ඉඳලා බොන මිනිස්සු කෙරේ තරහ වෙන්න පටන් ගන්නවා. ඕනෙම ශිල්පදයකට ආපු ගමන් අපි ශිල්පදේ කඩන මිනිස්සු අව탁සේරු කරන්න පටන් ගන්නවා. මේ කියන්නේ අපිට නුරුස්නා ගතිය වැඩි වෙනවා. නිසා ශිල් ශිල්ලේ ගත්ත මිනිස්සු හැම වෙලාවෙම ද්වේෂෙන් ගතයි. නික තමන්ට වෙන දේ බලන්න. මෙන්න මේක වෙලා නැත්තම් මම එදා ශිල්පද කැඩුවා මගේ මට්ටමේ තමයි කට්ටිය ඉන්නේ මම කොහොම හරි බේරුණා මට පුළුවන් ද මේක අඟවන්න නැතුව ඉන්න මට පුළුවන් ද මේක වෙස් කියන්නේ නැතුව ඉන්න අන්න එහෙමනම් හිතා ගන්න පුළුවන් ඒ ශිල්පදය තමන්ගේ සතිය වැඩිවීමට ආධාරෝපකාරයක් වෙනවා මිසක්කා ඒ භාවනා කරන පිළිස්සල තව කවුරු හරි හිතන ලක් කර වැරදි වැඩක් කළොත් අපිට කේන්ති යන්න පටන් ගත්තා නම් ශිල්පදේ කියන එක බුරුවෙකු පිට හකුරු පැටවෝ වගේ ඒ පඬිස් ශාන්සි මතක් කරන බුරුමේ ඒ ශාන්සි අවුරුදු 20 ගණක් වෙනකොට චේත්‍යංගන ධම්මාචාර්ය විභාගේ පාස් කළා මම හිතන්නේ එතකොට ඔය හයවෙනි ධර්ම සංගායනාවේදී පොත්වල ඕසාන පරීක්ෂක ඒ කියන්නේ ධම්ම සංගායනාවේ පිට වෙන පොත් අවසාන පරීක්ෂණ කරන කණ්ඩායමේ ඉඳලා තියෙන. ඒ කියන්නේ බොහෝමත්ම ඉහළ දරුවත් තිබිලා තියෙනවා. ගිහිලා මහසි භාවනා මධ්‍යස්ථානයේ ගියාම එතන ඉන්න හාමුදුරුවෝ කිසි කෙනෙක් සිල් රකින්නේ නැතිලු. අප්පිරිය හිතනලු මේ හාමුදුරු කියලා හිතාන හිටියට මේ මිනිස්සු කරන වැඩ. දැන් භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා නිින්ද යන්නෙත් නැතිලු භාවනා හරියන්නෙත් නැතිලු මේ කිසි කෙනෙක් ළඟ නැහැ මේ මේ භාවනා කරන්න තියා මේ අපි පන්තලේ ඉන්නකොට තිබුණ තරම්වත් සීලයක් මේගොල්ලෝ ගාව නැහැ කියලා කේන්ති. එතකොට ඒ දැනිලාද දන්නේ නොදැනිලාද දන්නේ නැහැ. ඒ කමටහන් දෙන ගුරුන්නාන්ති කිව්වලු මේ උඹේ වැඩක් බලාගනින් කියන එක බණෙන් කියවිලා තියෙනවා. mind your business කියන එක. මේ ස්වාමීන් වහන්සේට මේකෙන් හිත ඇදෙනවා මදිලු. ඒ කියන්නේ ගුරුවරයාත් කියනවා ඒ මිනිස්සු සිල්පද කැඩුවට උඹ හිත නරක කරගන්න එපයි කියන එක. ඒක සාමාන්‍යයෙන් සදාචාරවාදයට කරන්න බෑ. සදාචාරවාදය තමන්ගේ සිල් වලදී අල්ලප ගෙදර සිල් තමයි හොයන්නේ. මේක උනාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ විස්තර කරනවා ඒක ඒ කඩා ගන්න එක. මේ අනුන්ගේ සිල්පද හොයන්න කියලා මේ තමන්ගේ හිත දූෂ්‍ය කරගන්න එක කඩා ගන්න එක ලොකු භවනා දියුණුවක් උනායි කියලා. ඒ නිසා මේ ශිල්පද තියෙනෙව්වා කඩුව ගිල්ල වගේ කුරුසෙට තියලා එන ගැහුවා වගේ දඬු බල් කටු බෙරේ පෙරළුවා වගේ එකක් කරගන්න යන්න එපා. සීලේ කියන එක ගන්න සාපේක්ෂව මං හිතයට වැඩිය ටිකක් අද කරනවා. අදටත් වැඩිය ටික ටික කරනවා. ඒක නිකන් අර එnde එnde එnde මේක තද කරලා අල්ලන්න. හැබැයි එක සැර අල්ලන්නත් එපා. අල්ලපු නැති මිනිස්සු බයින්දත් එපා. අල්ලගන්න බැරි උනායි කියලා ඊර්ෂ්‍යා කරන්න යන්නත් එපා. එකකින්වත් සතිය වැඩෙන්නේ නැහැ. එතකොට සතිය ආට සතියට සීලේ ආධාරකයක් වෙන්න ආධාරකයක් වෙන්න නම් සිල්පද කාටවත් නොදරකින්න රකින්න කාගේ වැරද්දක් දැක්කත් ඒ මිනිස්සේ මිනිස්සෙක් කියලා හිතා ගන්න. එහෙම නැති වුණොත් අපිට මේ භාවනා කරන්න අතර සමගියක් අද්දාකවත් ගන්න බෑ. මේ නිසාමයි සරුවචන් සඳහන් කළ තියෙන්නේ සමග්ගාණන් තපෝසුකෝ. භාවනා කරන්නන් අතර සමගිය භාවනාවට සුඛයක්. සංඝයා අතර තියෙන සමගිය දිව්‍ය බ්‍රහ්මයේ හෙල්ලුම් කරන දෙයක්. සමග වෙන්න බෑ. සංඝයා දෙන්නේක් සමාන නෑ. වැඩිම එක එක නගේ වැරදි හොයනවා. මෑනියෝ රීටරි බොහොමත්ම කැතයි. මෑනියෝරු ආරාමවල විතර රණ්ඩු සරුවල් මම මේ හොද්දටම දන්න නිසා කියන්නේ මොකද ඒක තාම මම මේ මගේ මාතෘකාව නිසා අපි අතරත් තියෙනවා ෆයිට් එක නිකම් පික්චරයක් වෙච්චාම ෆයිට් එකක් තියෙන්න බෑ නැත්නම් පික්චරේ කවුරු බලන්නේ නැහැ නමුත් මේ ගතිය දැඩිසේ ගත්තට පස්සේ අර ලස්සන ගත කරපු පැවිදෙන්න ඉස්සලා ගත කරපු අර ධාර්මික ජීවිතේ පුදුම ඇඹුලකටපත් වෙනවා. ඒ නිසා සිල්පද ගාණ්ඩ මේක ඇඹුල කපලා වහ මේක තිත්ත කපලා අර පිපින කපනකොට උඩ පොත්ත කපලා තිත්ත අරින්නේ. දැන් නම් මම දකිනවා සමහරට මේ ඉන්නම් මන්ටලා දන්නෙත් නැහැ උපිපිඤ්ඤා වෙනවා තිත්ත පිටිම වෙනවා ප්‍රශ්නයක් නැහැ ඒක හැබැයි පේනවා ගෑනුකමකට වටින්නේ නැහැ කියලා ඒක තිත්ත කපන්න තියන ආන්නේ වගේ සිල්පදේ පාවිච්චි කරන්න දන්නවනම් මම කියනවා ඒ අර ගුරුවරයෙක් හම්බ වෙලා ගුරුවරගේ ප්‍රශ්න අහලා ඒ ගුරුවරත් එක්ක වැඩ කරලා කායික චිත්තයක හදාගත්ත කෙනාට සිල්පදයක් තිත්ත කපලා පාවිච්චි කරන හැටි තේනවා ඒකේ අර තියෙන පැංගිරි අයින් කරලා පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ ශික්ෂාපදේ කියලා කියන්නේ බුද්ධෝත්පාද කාලයක හම්බෙච්ච පියුමක් වගේ එකක්. පිපිච්ච දෙයක්. ඒ වෙනුවට ඒක දඬු කඩක් කරගන්න එපා. ඒක කුරුසයක් කරගන්න එපා. කඩුව ගිල්ල වගේ කරගන්න එපා. වෙනවමයි. කඩුව ගිල්ල වගේ ගතියකට එනවා. එනකොට පුළුවන් තරම් ඉවසලා මේ සීලය අපිට දුක් දෙන්නවක්වත්. අපි භාවනා කරන අතර සමගිය කඩන අදහසින් නෙවෙයි ਸਰවචන් සීත්‍රපත් කරලා තියෙන්නේ. සීලයක් දීලා අපිට කියනවා සමක් ගණන් තපෝසුකෝ. සමගිව ඉන්න එකම්මගේ දරුවෝ වගේ අපි ඔක්කොම එකවත් හැලිය කන්නේ අපි එක භාවනා සාලය භාවනා කරන්නේ අපි එකිනෙකාගේ වැරදි හැලියකුණු නෑබිලින් වහගෙන යන. ඒක කියලා දෙන්න ඕනේ යාට ඒ හැදෙන්න පුළුවන් වෙලාවක. දමලා ගහලා කරන්න බෑ. ඒක කළ හැකි. දැන් ඉස්සන්නන අපි 161 වෙනි වැඩමුළුව නතර කරලා ආවේ. ඒකෙදී ඒ කට්ටිය දැන් 100ක් 100කට ඉන්න පුළුවන්. ඒ කට්ටිය කමඨාන සුද්ධ කරන වෙලාවේ සද්ද නොකර ඉන්න වෙලාවේදී දානයක් ගන්න වෙලාවේදී ඔය ඔය කියන ගොනුව ගණ්ඩ මේක ලංකාවනේ ලේසි නෑ හැබැයි අපි වැරදිච්ච හැම එකකීම පාඩමක් ගත්තා එහෙනම් දැන් වැරද්ද කරනවා නම් කවුරු හරි අපි කියනවා මේ වැරද්දට අපි මෙන්න මේ මේ පියවර දාලා තියෙනවා අපි කියලා දීලා තියෙනවා ඔබතුමා ඔබතුමා මේ කරලා නෑ මේ වැරද්ද වෙලා තියෙනවා එනිසා කරුණා කරලා වගේ කීම බාර ගන්න ඒ වෙලත් එළවනවා මෙතනින් මොකද ඔක්කොමලා ගොනු වෙලා ඉන්නකොට එක්කෙනෙක් කණින් ඇදලා එලවන්න පුළුවන්. මට හම්බුනේ නැහැ තාම එක්කෙනෙක් දෙන්නෙක් එහෙම යථා කාලේ කරන්න බලාපොරොත්තු වෙනවා. හරියට මනිකා සිල්ලොතෙක් වගේ තමයි මම කියන්න හදන්නේ. එහෙම නෙවෙයි මම කියන්නේ. මේ 100ක් එකට ගමනක් යනකොට එක එක කරාන්ට එක එක නාස්ලනු කඩාන යන්න දෙන්න බෑනේ. ඒතර ගොනුවක් ගන්න බෑනේ. හැම කෙනාම කැප කරන්න වෙනවනේ. ඒක කළ හැකි කියන්නේ මම මේ කියන්නේ. අද නිසන් වන්ට ගිහිල්ලා රිට්‍රීට් එකේ ඉඳලා බලන්න සිද්ධි වෙන්නේ නැහැ කියලා මම කියන්නේ. නමුත් ඒ 100 පෙළ ගහලා කරන්න වෙනකොට ඒක ඒක ආශ්චර්ය ධර්මයක් නෙමේ ලංකාව වගේ රටක. ඒ කළ හැකි ඒ කරනකොට කවුරුවත් කෙරේ පුද්ගලික තරහක් නැහැ. අපි සීලයට ගරුවක් තියෙනවා. බැරි කෙනාට අත දෙනවා. පුළුවන් කෙනාටත් ඉදිරියට යන්න පාර හරි ගසලා දෙනවා. ඒකෙන් අපිට පේනවා මේ සීලය පාවිච්චි කරන්නේ මේ ප්‍රයෝජනෙයි සලකලා. සමාදාය සික්කති සික්කාපදේසු පාතිමුක්ක සංවර සංවතෝ විහෙරත ආචාර ගෝචර සම්පන්නෝ ආචාර ගෝචර කියලා කියන්නේ එකිනෙකා දෙන්නෙක් එකට වෙලා යනකොට කරන ගණිතනෝන කියන ආචාර ධර්ම කියලා. අඩුම දෙන්නෙක් එකතු වෙච්චාම ඒ දෙන කතා කරන හැටි එකිනෙකාට අපි සලකන හැටි ආචාර ධර්ම කියනවා. ඉතින් ඒ ආචාර ධර්ම බයලජ්ජත් එක්ක ඒ පරිසර වල හැදෙනවා, ඒ සංස්කෘත වල හැදෙනවා. ආචාර ගෝචර සම්පන්න ගෝචරය කියලා කියන්නේ තමන්ගේ කැම ලැබෙන ගෝචර භූමිය කොහෙන්ද කියලා තමයි දැනගන්න ඕනේ. තමන්ගේ ඇඳුම චීවරය දැනගන්නවා. සීනාසනේ දැනගන්නවා, බෙහෙත් පිටිකර දැනගන්නවා. ඒ සිව්පස්සේ ගෝචර භූමි මොකද්ද කියන එක දැනගන්න ඕන. ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවින. තමන්ගේ අනු කුඩා ඌහවවා වැරද්දක් දැක්කොත් එහි බය දක්නාසුලුව. ඒ කියන්නේ මේ භාවනා කරන්න බැරි තරම් කලබල වෙනවා කියන එක නෙවෙයි. ඒකට ඇහ ගහගෙන ජීවත් වෙන්න. මොකද අපි ක්‍රියා කරනවානේ. කයෙන් වචනෙන් ක්‍රියා කරනකොට කොච්චර දෝ අඩපාඩු වෙනවා. අන්නේ අඩුපාඩු ටික දක්නාසුලුව ගත කරනවායි කියලා කියන්නේ අප්‍රමාදේ හොඳ අවදි අවස්ථාවක්. දැන් ওই වස් කාලේ ඉවර වෙනකොට අපි ඒක අපිත් එක්ක වස්වස්ලා ඉන්න අනික් ස්වාමීන් වහන්සේලාට පවරනවා. ඒ තමයි පවාරණය කියලා කියන්නේ. දිත්තේනවා සුතේනවා පරිසංකායවා වදන්තු මං ආයස්මන්තෝ පසන්තෝ පටිකරිසාමි කියලා අපිත් එක්ක භාවනා කරමුගෙන ඉන්නවා. ඔබ වහන්සේ මගේ වැරද්දක් දැක්කා නම් හෝ ඇහුවා නම් හෝ සැක කෙරුවා නම් හෝ කරුණාකර මට කියන්නේ මාත් ඒක දැක්කොත් මං හදා ගන්නවා. මෙහෙම සංස්කෘතියක් ලෝකේ කොහෙවත් නැහැ. තමනුත් අනුමාත්‍ර වූ වැරද්දකට සංවේදී වෙලා තමන් එක්ක එකට Brahmacharya රකින්න කෙනාට වැඩි වැඩි මහලා පොඩි කරනටත් කියනවා මගේ වැරද්දක් දැක්කා නම් ඇහුවා නම් ශක කෙරුවා නම් මට කියන්න. ඒ පවරනවා. ඒ තමයි පවරණේ කියලා කියන්නේ මමත් දැක්කොත් ඒ කියන්නේ බොරු මේ නාස්තික චෝදනා නෙවෙයි දැක්කොත් මම හදාගන්නම් කියලා. ඉතින් මේ වගේ එකම්මගේ බඩ එක බඩ වැඩ දෙකට කන ආපු දරුවන් සහෝදරය අතරත් නැහැනේ මෙහෙම එකක් අද ලෝකේ. එහෙව් එකේ මේ බුදුහාමුදුරන්ගේ ගෝලියෝ කියාගෙන ශාක්‍ය පුත්‍ර ශාක්‍ය දිහිතා කියන අප මේ වැඩේ කරනකොට ඒ කෙනාදී ශාසනය රැකෙනවානේ. ඒ වගේම ශාසනයෙන් ඒ කෙනාට ලොකු සාන්තියක් ලැබෙනවානේ. මේකනේ සජීවී ශාසනය කියලා කියන්නේ. ඒ නිසා සජීවී ශාසනයේ පළවෙනිම ශික්ෂාව තමයි සීල ශික්ෂාව. ඒ නිසා කවුරු හරි තාම සීල ශික්ෂාට ඇවිල්ලා නැත්තම් ඒක න තාම බුද්ධ ධර්මයට ආවා. ඒ බුද්ධ ධර්මයෙන් වැඩක් ගන්නයි කියලා කියන්න බෑ. එතෙන්ට එනකන් අපි තාම මේ ගොඩ නැගිල්ලක පොළව යට හදපු ෆවුන්ඩේෂන් එක විතරයි ගොඩ නැගිල්ලේ නෑ කෑල්ලකට ඇවිල්ලා. ඒක පටන් අරගන්නේ සීල ශික්ෂාවෙන්. විසුද්ධිය පටන් ගන්න සීල ශික්ෂාවෙන්. ඒ නිසා යෝගාවචරයට මේ ශික්ෂාව එතනදී වැටහෙන්න ඕනේ. ඌරගේ පිටේ හකුරු බැඳා වගේ නොවි මම මේ ශිල්පද රකින්න නිසා මට වෙන්න තියෙන ඉන්න තියෙන ප්‍රශ්න රාශියක් නැහැ. මම පුළුවන් තරම් මේ පැත්තටම ඇදිලා ගත කරනවා කියනකොට දුස්සීලයන්ගෙන් උපදේශ ගන්න යන්න එපා. ඒතර ලැබෙන පළවෙනිම මංගල කාරණාව තමයි අසේව නාච බාලාන. මංගල කාරණා වලින් ඉස්සල්ලාම තියෙන්නේ මේ බාලයන් ඇසුරු නොකිරීම තමයි පළවෙනිම මංගලේ. ඊට පස්සේ තමයි දෙක හම්බ වෙන්නේ පණ්ඩිතානංච සේවනාව. එහෙම නැතු අපි මේ අර පණ්ඩිතෙක් හම්බ වෙලා බණ අහලත් විවේකයේ හදාගෙන තාම බාලයයි මෝඩයයි පඬිතිය දින සමසේ දාලා කටයුතු කරන්න පටන් ගත්තොත් සීලෙ වගේ දෙයකට වැඩෙන්න බෑ. සීලෙට කරන අනුග්‍රහයක් තමයි අපි මේ පඬිත ඇසුර ලබන්න ඕන බාලයන් ඇසුර අයින් කරන්න ඕන. ඒක මංගල කාරණාවක් විදිහට කතා කරන්න ඒකවත් ඒ බාලයන්ගෙන් අයින් වීමවත් ඇඟෙන්න කරන්න එපා. ඒකටත් ක්‍රමසාවිදි තියෙනවා. මම මේ පඬිතුයෝමයි කපල ආශ්‍රය කරන්න කැමති මම ඔබට එන්න එපා ඔබ බාලයෙක් කියලා කාට හරි කියනවනේ ඌ හොම්බකට රිවර්ට් වෙන්න ගන්න. ඒක තමයි අද වෙලා තියෙන්නේ. පිස්සට පිස්සයි කිව්වයි කියලා කවදාක සනීප වෙන්නේ නැහැ නේ. බාලයට බාලය කිව්වයි කියලා වැඩක් නැහැ. එමණස පුළුවන් නම් හැදෙන්න ඉඩ අරින්න එහෙම නැතුව ඒ මේ තොගේට ආශ්‍රය කරන්න යන්න එපා. ඒ වෙන් කරගන්න ඒ කියන්නේ පඬිචගෙන් බාලයා වෙන් කර ගැනීම මයි මේ අවුරුදු 65 ඇතුළත මං විතර දක්ෂෙක් මුළු ලෝකෙම මං දැකලා නැහැ. මගේ ජීවිතේ. අවුරුදු 24 25 වෙනකොට මම හිරේ යන තරම් වැරදි කළා තිබුණා. ඊටාත්ම හිතාමතා කරන දුර්දාන්ත කටයුතු. මොකක් හරි එකකින් වැළකුණා. දැන් උනා තිරේ ගියොත් බය වෙන්න එපා. මොකද මම කරලා තියෙන ප්‍රදේශෙ මෙතකයි කියලා හිතාමතා. ඒකේ තියෙ කාලේ හැටි. ඊට පස්සේ දැන් අද තියෙන උට ඥානාරාම ස්වාමීන් දැකපු දවසේ, පණ්ඩිත ස්වාමීන් දැකපු දවසේ මට හිතෙන ඇස් දෙක පින් කරලා තියෙනවා මේ වගේ උත්තරමන් වහන්සේලා දකින්ද දැකලිවල ආකර්ෂණයක් තියෙනවනේ මට උන්වහන්සේලා වෙන මොකකින්වත් නෙවෙයි අපි ආචාර ධර්ම වලින් යල්ලන්නේ අපි දන්නේ නැහැ නිවන් දැකලා ඉන්නව නැද්ද කියලා. ඒක දකින්නකොට තේරෙනවා. ඒක නිසා කවදා හෝ Tamanට ඒ ඒ සීලේ යතින් ඉස්සරහට යනකොට ඒක දැනෙනවා. ඒක මේ කවුරුත් ඇවිල්ලා සක්‍ර දෙවියෝ ඇවිල්ලා පෙනී හිටලා කියන්න ඕනේ නැහැ. Tamanට තේරෙන්න ඕනේ. ඒ නිසා ඒ ධර්මතාවය සමාදාය සික්කති සික්කාපදේශු කියන එක තේරෙන්නේ නැත්නම් ඒ රකින්න සීලෙන් ওই කියන තරම් ආනිසංස ලැබෙන්නේ ඒක ඇත්තටම බරක් වෙනවා. නමුත් එන්නේ එන්නේ සීලෙන් ලැබෙන්නේ අසේවනාච බාලණ සිද්ධ වෙනවා, පණ්ඩිතානංච සේවනං සිද්ධ වෙනවා. ඒතර තමයි තේරෙනවා ලෝකේ හැමදාම සත්පුරුෂයෝ ඉන්නවා. නොදකින්නේ තමන් තමන්ට සත්පුරුෂ නොවන නිසා. තමන් තමන්ට සත්පුරුෂ වෙච්ච දවසේ ඕන තරම් ඕන තරම් කියන එක අදහස් කරන තමයි හිතනට වැඩි ප්‍රදේශයක් මේ ලෝකේ සත්පුරුෂයෝ ඉන්නවා. ඒගොල්ලෝ කවදාකවත් පැනලා කියන්නේ නැහැ. ඒගොල්ලෝ ඉබේම ආකර්ෂණය වෙනවා තමන්ගේ අර අසත්පුරුෂ ගති නැති වෙලා සීලේ සමාදන් වෙලා විශේෂයෙන්ම අසත්පුරුෂ ආශ්‍රයෙන් අයින් වෙන්න කටයුතු කරන කෙනා දකින්නකොට සත්පුරුෂයාගේ මෙලෙක් ගතියක් එනවා. එහෙම නැත්තම් ඉන්නේ නැහැ. ඒ නිසා මේ අසත්පුරුෂ ආශ්‍රය කියලා කියන්නේ සත්පුරුෂයන් උඹ නොදකින් කියපනවා. සත්පුරුෂයාට යාට උදව් කරගන්නවත් බැරුව යනවා. නිසා අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි කියනට මතක තියාගන්න. ඒ අසත්පුරුෂ බාල අසේවනේ බාලයන් අසේවනේ කිරීමේ කටයුත්තට දක්ෂ වෙන්න. එතකොට ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කියනවා Taman සිල්පද නැති වුණත් සිල් ලකින්නම් අතර හිටියත් පිනක් කියලා. වැඩ කරන පිරිසක් අතර ඉන්න එකත් පිනක්. ඒක තේරෙන මේක කලහක්ක් කියලා අපිට අපිව හිතන තරම්ම දැඩි දුෂ්කරතාවයක් නෙවෙයි ඒක කලහක්ක් කියන බව තේරෙනවා. මේ කාරණා මේ හතරවෙනි කාරණාවට පස්සේ සාරිපුත්‍ර සංසඳන් කරනවා බහුසුතෝ හෝති. ඒක නා ඊට පස්සේ තමන් මේ යන ගමනට අවශ්‍ය කරන ධර්ම කොටස් ඒ කියන්නේ ලෝකයේ තියෙන කාරණා කාරණා නෙවෙයි මේ ප්‍රයෝජනේ සලකලා මේ Tamanට හම්බෙච්ච උපකරණේ පාවිච්චි කරන අත්පොත කියවන්න එපායි දැන්. ලෝකේ තියෙනව නෙවෙයි මේ උපකරණේ පාවිච්චි කරන මේ අත්පොත. ඒ අත්පොත තමයි මෙතන බහුසුතෝ කියලා කියන්නේ. යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් කල්යාණ මිත්‍ර ලැබුණා. ප්‍රශ්න ඇහුවා. විවිකේ හදාගත්තා. සීලෙත් යම් ප්‍රදේශයකට ආවනම් ඒක නා ඊට පස්සේ ඒ ඒ පාරට අවශ්‍ය කරන ඒ ගමනට අවශ්‍ය කරන සුත සුතධර ඒ සුත කියලා කියනවා අපි දැන් ওই තේරවාදී අපි අදහස් කරන්නේ බුදුරජාණන්සේ දේශනා කරපු ධර්ම කොටස්. එහෙම නැත්නම් ශ්‍රාවකයන් විසින් එකතු කරපු දේවල් අන්නේ ටික පිළිබඳව අවබෝධයකට යන්න ඕනේ. ඒ අනුව බලනකොට ඒ සුත ධර භාවේ නැත්නම් බහුසුත භාවේ නැත්නම් ඇසු විරු තැන් ඇති බව ගත්තොත් මේ තාක්ෂණික යුගයේ ඒකට වාසියක් තියෙනවා කියලා මම පුද්ගලිකව හිතනවා. අවශ්‍ය දෙයට යන්න පුළුවන් දැන්. ඒක නිසා බෞද්ධයන්ට වැඩිය ගොඩාක් ප්‍රයෝජන ගන්නවා මුස්ලිම් මිනිස්සු. බෞද්ධයන්ට වැඩිය ගොඩාක් ප්‍රයෝජන ගන්නවා කතෝලික අය. බෞද්ධයන්ට ගොඩාක් ප්‍රයෝජන ගන්නවා Hindu අය. මොකද ඕනම කෙනෙකුට දැන් මුලතත් දීලා කකුල් දෙක අල්ලලා වැඳලා බනහන්න ඕනකමක් නැහැ. ධර්මයට යන්න පුළුවන්. නිසා මම දන්න දෙයක් තමයි මට අද ගිහිලා කියන්න බණක් නැහැ. බණ අහන කට්ටිය මට වැඩිය හොඳටම මේ කාරණා දන්නවා. ඒක පිළිබඳව මම කිසිම තැකයක් නැත්තේ නෑ. බනහන කට්ටිය බනහන්නේ හාමුදුරුවෝ දන්නවද කියලා අහන්න. මේ හාමුදුරන්ට කාරණා තේරෙනවද කියලා දැනගන්න තමයි බනහන කට්ටිය බනහන්නේ. පොඩ්ඩ වැරදුනොත් ආය මුකුත් නැහැ පුදුමාකාර ඒක හොඳයි. මොකද දැන් මේ සුතේ කියන එක ඉස්සර තනි අධිකාරිය තිබුණේ හාමුදුරුවෝ අතේ. දැන් නෑ ඒක. දැන් ත්‍රිපිටක ධාරී වෙන්න ඕන නම් CD එකක් දාගන්න සාක්කුවේ ත්‍රිපිටක ධාරී. මොකද ත්‍රිපිටකයේ තියෙන ඔක්කොම එක CD එක ඔක්කොම තියෙනවා. භාෂා 6කින් 7කින් තියෙනවා. ඒ නිසා ඕන කෙනෙකුට යන්න පුළුවන්. මේක බෞද්ධය හිතනවා මේ මේ සුතේ කියන එක ඉස්සර වගේ දේශක ශ්‍රාවක සම්බන්ධතාවය වෙන්න ඕනේ. දැන් මේ මේ යුගයේ වෙනකොට නෑ. ඒක කාට අතරත් ගිහිල්ලා තියෙනවා. අන්නේ අවස්ථා බල්ලා ඒ ඔක්කොම ඔළුවේ දාගන්න එක නෙවෙයි අර Tamanට අවශ්‍ය කරන්නා වූ සුතධර භාවයේ කියලා කියන්නේ ඒ ගමනට ඕන කරන අඩුම කැඩුම ටික Taman ගත්ත යන්ත්‍රයේ අත්පොත ඒක කියවන්න ඕන දැන් හුඟ දෙනෙක් යන්ත්‍ර පාවිච්චි කරන අත්පොත කියවලා නෙවෙයි උපකරණේ ගන්නවා අත්පොත උපකරණ රෙඩි ටිකක් ලොකුයි දැන් මේ කාලේ වොයිස් රෙකෝඩරයක් එහෙම ගත්තොත් එimhe ඊට වැඩිය ටිකක් ලොකුයි අල්පොත. කියවල ඉවර කරන්න බෑ. ඒ නිසා අපි ගත්ත ගමන් ඕන් කෙරුවා වැඩට ගත්තා. එහෙම නැත්නම් 230 කරන්ට් එකට ගහන 120 මැෂින් එක. චුස් ගන්නවා ඊට පස්සේ ඉවරයි. යටිල් ලියලා තියෙනවා අත්පොත කියවන්න නැතුව පාවිච්චි කරොත් එimhe අපි වගකීම් නොලැබේ. මේ සුමාන දෙකක් නැහැ මම අතින් ඔය වැඩේ වුණා. කියන්නේ ආපුව කන්නේ අපි කැනඩාවේ. ඉතින් මම දන්නවා කැනඩාවෙන් ආපු නිසා ඉතින් මම ඒකේ බලනකොට 230 වෙන්න ඇති කියලා ගහලා බලනකොට ටික වෙලාවක් වැඩ කරා පස්සේ බලනකොට ඒක බැන්තරේ වැඩ කරන්නේ නැහැ. පොඩි ආමතුල කිව්වා සාංශ මේක මේ අහුවලා බලමු මේක 120 මැෂින් එක. වෝල්ටේජ් එක 120 මැෂින් එක මැෂින් එක පිච්චිලා නැහැ ට්‍රාන්ස්ෆෝමර් එක ගිහිල්ලා. ඉතින් මං හිතාගත්ත මේ බයිලා බණ කියන මටත් මෙහෙමනම් බණ කියන මටත් මෙහෙමනම් සාමාන්‍ය ඉංග්‍රීසි දන්නේ නැති කෙනෙකුට නැත්නම් කුතුහලයට මේක වැඩ කරන කෙනෙක් එක පාට ගීකමන් ගහනවානේ. ඒක තමයි වෙන්නේ අද. අපි මේ කටයුතු කරගෙන යනකොට එදාට එදාට බණ අහන්න ඕනේ. ඒක තමයි අපි පටන් ගන්න දවසේ කිව්වේ මේ සුත අනුග්‍රහිතේ කියන එක. ඒ සුත දර භාවය ඒකෙදි මේ ඔක්කොටම බණ කිව්වට ඇහෙන්නේ වෙන වෙන තාලෙට. ඒ තමන් ඉන්න මට්ටමට තමයි බණ ඇහෙන්නේ. ඉතින් ඒක නිසා අපි හිතනවා නම් මේක ඔක්කොටම සමාකාරව තියෙනවා කියලා කවදාකවත් නැහැ. අසන්නා කෙසේ කිව්වත් කියන්න සීබුද්ධියෙන් කියන්න. කියන්න කෙසේ කිව්වත් අහන්නා සීබුද්ධියෙන් අහන්න ඕන. ඒ නිසා මේ සුත්තදර භාවයේ නැත්තම් ඒ තමන් උකහා ගන්න බව තමන්ගේ භාවනා මට්ටමේ හිටියට තමයි තියෙන්නේ. ඒ නිසා එකම දේ නැවත ඇහුවයි කියලා ප්‍රශ්නයක් නැහැ මේ ශාසනයේ. මොකද ඒ අහපු එක භාවනා කරලා අහනකොට වෙන විදිහකට ඇහෙන්නේ. එකම බණ නැවත අහන්න බලන්න. අපි අඩු ගානේ ඔය ලොකු සාංශික බණ ටික කටුකුරුන්දේ ඥානද සාංශික බණ අඩු ගානේ 10 පාරකට වැඩිය අහලා ඇති දැන්. ඒත් හැම අඟහරුවාදම ආයෙත් සරක් එක අහන. අහනකොට තේනවා ගිය පාට වැඩිය නොදැක්ක පැත්තක්. නෑ හිච්ච පැත්තක්. නොතේරිච්ච පැත්තක් තියෙනවා. ඒ නිසා ධර්මයේ අගේ අඩුවීමක් වෙන්නේ ඒක සුතා දතා ಪರಿචිතා සුතා දතා ಪರಿචිතා දිට්ඨියා සුප්පටි විඥා කියන විදිහට මනසානුපෙක්කිතා තිට්ඨියා සුප්පටි විඥා කියන මේ කියන දේ දරාගෙන ඉන්න පුළුවන් ගතිය කියන දේ හිතට තේරෙන ගතිය වැඩි වෙනවා භාවනායේ කායි විවික චිත්ත විවික වැඩි වෙන්න වැඩි වෙන්නේ. එහෙම නැත්නම් කියනකොට අහගෙන ඉන්නකොට උකුලේ තියාගත්තා නැගිනකොට උකුලේ තියෙන්නේ බිමට වැටෙනවා වගේ තමයි. ඒක තමයි සාමාන්‍ය සිද්ධ වෙන්නේ. මේ කණෙන් ඇහිලා මේ කණෙන් යනවා. නමුත් පහු වෙනකොට තමයි මේ හැටියට භාවනා කරන්නේ භාවනට යදාළ කාරණාම කතා කරනවා. එතකොට තමයි තේරෙන මේක තේරෙන ගතිය වැඩි වෙනවා. ඒ කියන්නේ ධාරණ ශක්තිය වැඩි වෙන්න පටන් අර ගන්නවා. මේක තමන්ට අදාළ කාරණා එහෙම නැත්නම් ඒ තාක්ෂණික වශයෙන් තමන්ට අදාළ කාරණාව කිය වෙනකොට හිත පුදුම විදිහට පැනලා ඒක අල්ල ගන්න ගතියක් තියෙනවා. අන්නේ ධාරණ ශක්තිය සතියටත් දෙනවා ආධාර කාරකයක් වශයෙන් කියනවා සතිය වඩන කෙනාගේ මේ ධාරණ ශක්තිය වැඩි වෙනවා. ධාරණ ශක්තිය වැඩි වෙනවා කියන්නේ කිට ඔක්කොම තේරෙනවා කියන එක නෙවෙයි. Tamante අදාළ කාරණා කියනකොට ඒකට බොහොම සාදරයක ඉගෙන ගන්නවා. මොකද එතෙන්ද සූදානම් ශරීරයක් මෙතන තියෙන්නේ. ಪರಿචිතා කියලා කියන්නේ මනසෙන් නැවත සලකා බලනවා මේක ඔයි කිව්වට වෙන්න පුළුවන්ද? එක එකන කතෝලික ආගමෙන් කට්ටිය කියනවා ඒක තමයි හරිම කියලා. මුස්ලිම් ආගමෙන් කට්ටිය ඒක තමයි හරිම කියලා කියනවා. මහායාන කට්ටිය කියනවා ඒක තමයි හරිම කියලා. ඒතකොට දැන් මේ Tamanට ඇහෙන දේ ඒ වාගේ මේ ආගම පැතිරීමෙන් කරන එකක්ද ඒක නැත්නම් මට මගේ ජීවිතේට සික් හික්මීමක් සඳහා ශික්ෂණක් සඳහා උදව් වෙනවද කියන එක. ඒක Tamanට තේරෙන එකට පරිචය කියලා කියනවා. එහෙම නැත්නම් ඒකට අත්දැකීම ප්‍රඥා තුනක් ගැන අපේ ශාසනය කතා කරනවා නිපක ප්‍රඥා සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤෝ එතන සපඤ්ඤෝ කියලා කියන්නේ uppatti ප්‍රඥාව කියලා එකක් තියෙනවා සමහරුන්ට ඒක මොකක් අඩුයි ඊට පස්සේ නිපක ප්‍රඥාව කියලා එකක් තියෙනවා ඇහිම නිසා ලබා ගන්න දෙයක් මේ ජීවිතේ ඇහිම ඊට පස්සේ එනවා පාටිහාරීය ප්‍රඥාව කියලා එකක් කරවැළීම නිසා ලැබෙන ප්‍රඥාව අතේ කළ අහපුරුද්ද දැකපුරුද්ද කළපුරුද්ද කියලා අන්නේ විදිහට මේ ඇහෙන ධර්ම කොටාසය පරිචේ ඥාණයට වැටෙනවයි කියලා කියන්නේ යාට තේනවා මේතන අද මට අන්න අතනදලා මෙතෙන් යන්න මේකට මේක ඉන්නි මගක් වගේ උදව් වුණා පාලමක් ඒ දණ්ඩක් වතෙන් උදව් වුණා කියලා ප්‍රායෝගික වශයෙන්ම වැටහෙනවා වචන ව්‍යාකරණ ව්‍යංජන අනුව්‍යංජන නෙවෙයි කාරණාව තේරෙන්න පටන් ගන්නවා සුතදත ಪರಿචිතා මනසානුපෙක්කිතා ඊට පස්සේ මනසට දාලා බලනවා මට මෙතෙන් යනකම් මේ මේ විදියට මට උදව් වුණා මේකත් තම මෙතෙන්ට ආපු විදියට පරීක්ෂා කරලා බලන්න පුළුවන් ඒකට කියනවා අන්වේ ඥාන කියලා කියනවා අනුමාන ඥාන කියලා කියනවා චින්තාමය ඥාන කියලා කියනවා ආකාර පරිවිතක්ක කියලා කියනවා අන්නේ ඒ ශක්තිය තමයි හුඟක් වෙලාට දැන් මේ අධ්‍යාපන නිසාද අපිට වැඩි වෙලා තියෙන්නේ මොනවාද දෙයක් හම්බෙච්චා අපිට මේ පැත්තට මේ පැත්තට දාලා බලන්න පුළුවන් ගතියක් තියෙනවා. දැන් ශ්‍රද්ධා චර්චක ඒක නැහැ. ප්‍රඥා චර්චක මේක තියෙනවා. මේ ශ්‍රද්ධා චර්චා වුණත් තියෙන දේ තමන්ට ගැළපෙනවනම් තමයි ගන්නෙ. මනසානුපෙක්ඛිතා. මනසය මනසින් එක කරලා බලලා හරියට පස්සේ මනසෙන් අනුමත කිරීමක් කරනවා. ditthiya suppati vijja. එතකොට එයාගේ දෘෂ්ටිය යම් ප්‍රමාණයකට ඍජු වෙන්න පටන් ගන්නවා. මෙතෙක් වැරදි කියලා හිතාන ප්‍රදයක් පොඩ්ඩක් ඇද ඇද ඇරලා යන්න පටන් ගන්නවා. මේ විදිහට බණ අහන්න අහන්න අර ඉස්සලා කාරණා වල ආධාර ඇතුව බණ ඇහෙන්න ඇහෙන්න ඇහෙන්න සමහරලාට යාට වටින් යන්න ඕනේ ගමන කෙටින් යන්න පුළුවන්. කෙටි මාර්ග අහුවෙන්න පටන් ගන්නවා. ඉතින් මේක සමහර වෙලාවට සරුවචනසිකේ ධර්ම අහගෙන ඉනකොට අහගෙන ඉන්න ඒ ධර්ම මණ්ඩපයේදී මේ ඒ ආසනීය නිවන් දකින්න ධර්මයට සමානට තල්ලුවක් කරන් දෙන්න වෙලාවකුත් තියෙනවා. ඒ මොකද හේතුව අර ඉස්සරහින් ආපු කාරණා හතර හොඳට මෝරලා තියෙනවා. හොඳට කිරි වැදිලා මෝරලා තිනේ. එතකොට මේ ඇහෙන දේ මේ අවබෝධය ලැබෙන තරමට යනවා. ඉතින් මේ යම් කිසි කෙනෙක් මේ සුතමේ ඥානය නැත්නම් සුතා දතා ಪರಿචිතා මනසානුපෙක්කිතා ditthiya suppati vijjaha කියන එක අත්දකලා තිබුණයි කියලා හිතමු. අපි මෙහෙම කියමු. මම මෙතෙක් කල් මම භාවනා කරනකොට මට හිතවිල්ලක් එනවා මට තරහ යනවා. ඔත් බණ අහලා අහලා කමඨාන් සුද්ධ කළා සුද්ධ කළා බණවා. දැන් හිතවිල්ල කාට තරහ යන්නේ නැතුව. දැන් හිතවිල්ලක ඉන්න බව තේරුම් ගන්න බලන්න. එතකොට තමන්න පුළුවන් ආ දැන් මං ඉන්නේ හිතවිලික ඔය සිල් අරගත්ත පිටින් ආවේ සිල් හිතන්න නෙවෙයිනේ. ආ දැන් මට යන්න ඕනේ ආනාපානට කියලා. එතකොට යාට අර නිරවුල් මනසට අර වැරදිච්ච තැන ඉඳලා නිවැරදි තැනට යන්න පුළුවන් ඊට ප්‍රස්තාව වැඩි වැරදි තැනට ගියයි කියලා හැප්පෙනවට වැඩිය. ඊට පස්සේ යා මේ ලැබෙන ආනිසංසයෙන් තමන් අර කරගෙන හිට භාවනාවට ගියයි කියලා හිතමු. ඒක ලොකු ජයග්‍රහණයක්. ගියාට පස්සේ බලනකොට ඒක කැළඹිලා නැහැ. ඒක එහෙම තියෙනවා. අර හිතවිල්ලයි හිතුණා කියලා ප්‍රශ්නයක් වෙලා නැහැ. එතකොට යාට තේරෙන පටන් ගන්නවා මම මේ හිතවිල්ලක් ආවා කියලා දැවි දැවි හිටියනම් ආපහු ගෙදර යන්නෙත් නෑ අරමුණට යන්නෙත් නෑ ගිහිල්ලා බලන්න අරමුණ කැළඹිලත් නෑ ඒක අත්දකින්නෙත් නෑ ඒක නිසා මේ කැළඹෙන්නේ නැතුව මං ආපහු සැරයක් අරමුණට යන්න ඕනේ ගිහිල්ලා බලන්න ඕනේ තියලාපු තැනින්ම අරමුණ පටන් ගන්න පුළුවන්ද කියලා බැලුවොත් ඒ යෝගාවචරයට තේරෙනවා මේක හරියට මේ කලබල නොවි කොරස් කටේවත් අද්දා ගන්න බැලෝ කලබල වෙන්නේ නැතුව ආපහු හිටපොතන්න යන්න පුළුවන් නම් මේක භාවනා ජීවිතේ නෙවෙයි එදිනදා ජීවිතේත් ලොකක් උදව් වෙන දෙයක් ඒ නිසා කලබල ඉන්නේ කලබල වලින් කරදර කරන්න තමයි හැබැයි මං හිත කරදර ගන්නෑ මං ඒ කරදරයක් ගන්න නැතුව මං ආපහු ගිහිල්ලා මං අරමුණට යනවා පුළුවන් වෙච්ච වෙලාවට කියලා මෙන්න මේ විදිහට තමන්ගේ දෘෂ්ටිය හැදෙනවා ප්‍රායෝගිකව ඉස්සර මං හැපි හැපි හිටින දේවල්ට දැන් මං හැප්පෙන්න යන්නේ නැහැ. ඒක හැප්පෙනවා. හැප්පුණාට පස්සේ මං එතෙන්දි ගිහිල්ලා තේරුම් ගන්න මං නැවත යනවා. හිටපු තැන. හිටපු තැන ගියයි කියලා නතර කරන්නේත් නැහැ. හිටපු තැන ගිහිල්ලා බලන්න එතන ඇවිස්සීලා අද නැද්ද මොකද උනේ කියලා කියන්න පුළුවන්. මෙන්න මේ ටික දන්න එකට අපි කියනවා යාගේ ඔය දෘෂ්ටිය දක්වාම මෙතෙක් කල් තිබුණු මේ බාධා වලට බාධා වෙන ගතිය, හිත කරදර ගන්න ගතිය අඩු වීමේ ශක්තියක් තියෙනවා. කවදා හරි භාවනා ජීවිතයේ ඒ මට්ටමට මේ සුත්තමේ ඥානය වඩලා සතිය තියෙනවා නම් බුදුරජාණන් අපිට සහතිකයක් දෙනවා. ඒ මොකද්ද? කාට හරි භවනා ජීවිතයේ සුතා දතා ಪರಿචිතා මනසානුපෙක්කිතා ditthiya suppata vijjha කියන මට්ටමට මේ ජීවිතය අත්දකින්න පුළුවන් වුණා නම් මේ සතිය අරමුණ භාවනාව මරණ චිත්තක්ෂණය කොච්චර වික්ෂිප්ත වුණත් කවදාවත් දුගතියකට යන්නේ නැහැ කියලා කියනවා. මන චිත්තක්ෂණේදී අපිට මොනවත් මතක නැතුව අපි නිකන් කබරය පොළවේ ගැහුවා වගේ පුවක් කිත්තත් ඇරි ගහෙන්න පළවේ ගැහුවා වගේ මැරුණත් ඒ ධර්මයේ වඩන ලද ශක්තිය නිසා ඊගාව ජීවිතේ ගිහිල්ලා නැගිටලා බලනකොට හිතෙනවලු මං මැරෙනකොට කලබලෙන් හිටියට මං අද ඉන්නේ සුගතියක කියලා. හැරිලා බලනවලු එහෙම කොහොමද උනේ කියලා. එතකොට සති සතියට නැවත පැමිණීම හොඳ ලස්සන වචනයක් ඒකට බුදුරජාණන්සේ පාවිච්චි කරනවා. නැවත සතියට ආපු දාසිනවලු මම මැරෙන්නේ ඉස්සලා කල්ැතුව දවසක සතිය හොඳට වඩලා තියෙනවා කලබල වුණාට කලබල වෙන්න එපා හිත කරදර ගන්න එපා ආපහු අරමුණට යන්න ඕනේ කියන දේ අත්දකලා තියෙනවා කියලා. ඒකට කියන්නේ සතුප්පාද කියන වචන. සතුප්පාදයේ තේනවා. ඒකට කියනවා මං ගියාත්ම යම් තැනකට භාවනා ගෙනිලා තියලා තිනවා සෝවන් වෙලා නැහැ. මාර්ගඵල ලැබලා නැහැ. හැබැයි කරදරයක් ආපුවම ඒ කරදර හිත කරදර ගන්න නැති එක මරණ චිත්තක්ෂණයට ඉස්සලා අත්දකලා තියෙනවා. අන්නේ සතුප්පාදේ නිසා දන්දා බික්කවේ උපජේ සතුප්පාදෝ. අර කල්පනාවලු ඒ ධර්මයේ මාව රැක්කා. මේක මට ධම්මික හම්තුරෝ කිව්වේ 77 හරි 78 හරි මේ උඹ කරන ඔක්කොම පිනුත් හරි සතිය වැඩුවොත් ඒ පින විතරක් මරණයෙන් එහා පැත්තට යනවා. අනික් පින් ඔක්කොම මෙහිදී නතර වෙනවා. අනික් පින් විශ්වාස කරන්න බෑ. නමුත් මේක මරණය හරහා යන මරණය කියන තද්ද බල කම්පණය හරහා යන්න පුළුවන් එකම සත්‍ය චෛතසිකයයි තියෙන සතිය. ආහන ඒක අත්දකින්න පුළුවන් මේ සුතය ගෙනියන්න ඕනේ ධතා ಪರಿචිතා මනසානුපෙක්කිතා දුක්ඛාර සුප්පටි විජ්ජහා කියන තැන තැනකම් භාවනා කරලා මේකෙන් අත්දකලා තිබ්බනම් පුංචි දෙයක් හරි එයා ඒක නැවත නැවත කරන්නත් ඕනේ මැරෙන්න ඉස්සෙල්ලා නමුත් මරණ චිත්තක්ෂණේ ධර්මතාවයක් ඉදිරිපත් වෙන ඒ පුද්ගලයා අරසා කළ දෙනවා අපි සුබදරම් පහුගිය දවස්වල කරා අච්චරා සූත්‍රේ ඒකදී ස්වාමීන් වහන්සේ සක්මන් කරගෙන ඉන්නකොට ඒ කියන්නේ බඩේ දැවිල්ල නිසා කොහොමඩක්වත් ඉඳගෙන භාවනා කරන්න බුදුමාහාර බඩේ දැවිල්ල. ඒ නිසා තනියම ජීවත් වෙන්නේ බේත් කරන කවුරක්වත් ඇත්තෙත් නැහැ. සක්මනේ එල්ලිලා සක්මනේ පුළුවන් තරම් බලනවා මේ වේදනාව තියදී සක්මන් කරන්න පුළුවන්ද කියලා. ඉතින් ඒ සාන්දර පේනවා දරුණු වේදනාවක් සක්මනේ යනවා. ඒ නිසා මම මට පය තියලා ඇවිදින බව දන්නවා. දවසක අන්නේ වේදනාව කෙනකොට ඒ සාන්සේ ඒ වේදනාවෙන් මැරෙනවා. නැත්නම් අපවත් වෙනවා. අපවත් වෙලා ගිහිල්ලා ඒ සාන්සේ දිව්‍ය ලෝකේ උපදිනවා විශාල දිව්‍ය විමානයක් සහිතව සොරා දිව්‍ය අප්සරාවන් රාශියක් සහිතව. කිහිල්ලෙල්ල බලනකොට ඒ ශාන්සිට තේරෙන්නේ නැහැ මැරිච්ච බාක. ඒ ශාන්සිට හිතනවා මං තාම ඉන්නේ අරන්නේ මොකක් හරි උත්සවයක් වගේ කට්ටිය කෑ ගන්න සද්ද ඇහෙනවා කියලා බිම් බලා ගන්න. ඒකට අප්සරාවිය ඇවිල්ලා කතා කරලා කියනවා අපි ඔබතුමා එනකම් මේ බලන්න හිටියේ මේ දිවි විමානේ අපි ඔක්කොම ඉන්නේ ඔබතුමාගේ පාද පරිචාරිකාව විදිහට මේ විමානෙට ගිහිල්ලා අත තියන්න. තිබ්බ ගමන් මේක තූර්ය නාද දිව්‍ය සැප ඔක්කොම අයිති වෙනවා කියලා. එතකොට මේ ආමුදුර පැකිලෙනවා අර මහානකමේ තාම ඉන්නේ. ඉතිකල කන්නඩියක් අල්ලනවා මූණට. එතකොට පේනවා තමන්ගේ දිවා පරණ සරසිච්ච තෙදවත් දෙවියෙක් දැන්. මේ ආමුදුරණ වැටෙන්නේ මේක විශාල පාඩුවක් කියලා. යා ලස්සන කැලේටලා භාවනා හිටුවා දැන් මේ හොල්මන් 500ක් එක්ක. මේ මල කෙලියයි. එතකොට ඒ ආමතු කල්පනා කරනවා මට දිව්‍ය බල ශක්තිය තියෙනවා නම් ඒ සංස අධිෂ්ඨාන කරනවා මේ වෙලාවේ ਸਰවචනසේ ලෝක වැඩ කර ඉන්නවා. ඒ සුරංගනාවියන්ට කියනවා අප්සරාවියන්ට කියනවා මම යනවා ਸਰවචනසේ. එතකොට මේ පන්තියම කියනවා අපිත් එනවා යන්න කියලා. බලන්න මොන තරම් අකුසලයක්ද කියලා. අය එන්නේ වරෙන් නැත්තේ ඵලයන් කියලා බුදුරජාණන් ළඟට ගිහිල්ලා බුදුහාම දෙනම බුදුරජාණන්ට එන විශාල චෝදනා පත්‍රයක්. මේ බලන්නකෝ සාන්ත වෙච්ච වැඩේ මේ 500ක් මයි පිටිපස්සේ හොල්මන් කරනවා. බුදුරජාණන්සේ කියනවා උඹට මම එකක් කියන්න. උඹේ භාවනා කරපිකේ ගැම්ම නිසා එච්චර දලදනු වේදනාවක ඉඳදිත් ප්‍රාණය නිරුද්ධ වුණා. ඒ දන්නේත් නැහැ. ගිහිල්ලා දිවි ලෝකේ ඉපදුනා. දැන් මේ වනන්දන වනයේ තිබුණත් අප්සරාවෙන් හිටියත් ඒ අප්සරාවෙන් පේන්නේ පිසාචෝ වගේ කියලා හම්දෝ කියනවා. අච්චරා ඝන සංගොට්ටම් පිසාච ඝන සේවිතම් මට මේ පිසාචෝ අට කරගත්තා වගේ තියෙන්නේ. නන්දන වනයේ මහා මන්මත් කරන එක. බුදුන්ස් කියන එකකින්වත් ඔය සතිය කඩන්න බෑ කියලා. ඔය මොන જાති හොල්මන් කරත් අර වඩලනද සතිය තියෙනවා. ඒ නිසා උඹ උතේ උඹ දැන්ටත් බේරලා ඉන්නේ. බෝ ගණන් ගන්න ඕලුවට ගන්න එපා. සතිය වඩපන් කියනකොට බණ ඉවර වෙන්න ඉස්සලා ඒ හැමතෝ සාක්ෂාත් කරගන්නවා බුදුජානක කියන දේ. ඒකෙන් තේරෙනවා මේ සුතය ගත්තට මේ ඔළුව උඩ තියාගෙන ඉන්න මාන්නක් කාරකම් කරන්න නෙවෙයි. ඒ ප්‍රයෝජනය සඳහා පාවිච්චි කරන යම් මට්ටමකට පරිචය පරිචය කලබුරුද්ද සුතියත් එක්ක ගියොත් ඒක අපි මරණෙදි තරසා කරනවා. ඒ වගේම දෙයක් දකිවි. ඉතාමත්ම දැඩි දුකකටපත් වෙන ලෙඩකටපත් වෙච්ච දවස් තමයි අපි භාවනා කරපිකේ ගුණේ තේරෙන්නේ අපට. හොද්දටම වැටෙන්න ඕන. අපි ළඟ ওই තියෙන එක කුණ්‍යක්වත් අහන්න බෑ. දැන් තේරෙන්න ඕන මොකක්වත් වැඩ කරන්නේ නැහැ කියලා. අන්න එදාට තේරෙනවා දැන් අපට හම්බුනේ විවේකයක්. දැන් ওই ඉන්නේ ඉරියව්වේ සතිය පවත්තම. ඉතින් ඒක උනාට පස්සේ මේ මිනිස්සු කෙන්දිරි ගන්න නැති හැටි, ඒ වගේම බය වෙන්නේ නැති හැටි දකින්නකොට ඒ මිනිස්සයාටවත් හිතා ගන්න බෑ. කොහොමද මේ මේ ආශ්චර්ය ධර්ම සිද්ධ වෙන්නේ කියලා. ඒ නිසා භාවනා කරනකොට සුතමේ ඥානෙ අපට උගන්වන්නේ මොකද්ද මේක ඔක්කොම ප්‍රස්ථාරගත වෙලා තියෙන්නේ. ඔබ දැන් මෙතන ඉන්නේ. හෙට මෙතන වැටුනොත් මෙතෙන් වැටෙන්නේ. යන්නේ මෙතෙන් කියලා සාමාන්‍ය සිතියෙන් පේන්න පටන් ගන්නවා. ඒක අපිට සාකච්ඡාවෙන් ගන්න පුළුවන්. ගුරුවරයෙක් ගන්න පුළුවන්. නමුත් සුතමේ ඥානෙ තියෙන කරණ තීරණ පටන් අර ගන්නවා. මේ ඒක වැටි වැටිමයි යන්නේ. ඒක රේඛීය ගමනක් යන්නේ. යනවා වැටෙනවා ආය නැගිටිනවා ආය වැටෙනවා. වැටි වැටි වැටි වැටි ඒකට පණ්ඩිත ශාංශය දෙන්නේ ග්‍රීස් ගහේ නගිනවා වගේ කියලා. ග්‍රීස් ගහේ නගිනකොට එක සැරේ නගින්නේ නැහනේ. නැග්ග වැටෙනවා පස්ස බිම වැටෙනවා ආයෙත් නැග්ග ආයෙ බිම වැටෙනවා. ඔහොම යන්න යන්න යන්න යන්න ග්‍රීස් ගහේ තියෙන ග්‍රීස් ගෙවෙනවනේ. ග්‍රීස් ආ දැකලා තියෙනවනේ. නැගලා නැහනේ. නටලා නටලා අන්තිමට වෙනකොට ඒ ග්‍රීස් ගහේ තියෙන ඔක්කොම ග්‍රීස් ටික අයින් කරනවා. එතකන් කී සැරයක් වැටෙනවද? වැටෙන වැටෙන ගානේ වටේ ඉන්න කට්ටිය hina වෙනවනේ. භාවනා නොකරන කට්ටිය ඔක්කොම භාවනා කරන අය දිහා බලන්නේ ග්‍රීස් ගහේ ක්‍රීඩාව වගේ තමයි. එක සැරේ යන්න බෑ. කවුරු හරි හිතුවට. ඒ එහෙමම ගිහිල්ලා තමයි කවදාද නගින්නේ. අන්න ඒ වගේ මේ සුතමේ ඥානෙ තියෙන කරාට කද්දාකත් ප්‍රතිඵල අපේක්ෂා කරනවා කියන එක නැති වෙලා යනවා. ප්‍රතිපත අපේක්ෂා කිරීම නිසා තමයි අපි ගෙවල් දොර අතල්ලම හිටින්නේ. හැබැයි ඒක තුච්චයි, නීචයි, පාහරයි. ඒක තමයි අපි මේ සංසාරේ බඳින දේ. කරන දේ කරවන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතු. ඒක ඇත්තට වෙන්නේ ඒකට එන්නේ ඔය පළවෙනි දෙවෙනි තුන්වෙනි මාර්ග ඥාන ලැබුවට පස්සේ තමයි ඒක තේරෙන්නේ. ඒක සුතෙන් කියලා දෙනවා ප්‍රතිඵල අපේක්ෂා කරන්න එපා. මේ බුද්ධහම කියන්නේ ඉල්ලුම සැපෙම නීතියක් නෙවෙයි. තමන්න කරන්න ඕන දේ කරන්න. එහෙම නැත්නම් මේ බහුසුත භාවය ලබා ගන්න හැබැයි මේ ඩිග්‍රී එහෙම නැත්නම් මේ ඩිප්ලෝමා එහෙම නැත්නම් නමට ඉස්සරහට පස්සට අකුරු කීපයක් ඒකට මේ ඉල්ලන්නේ මේ ත්‍රිපිටකය ඉගෙන ගන්නවා කියන එක PhD 3 4ක වැඩක් ඒක සෙල්ලම් වැඩක් නෙවෙයි නමුත් ඒ කරන්න කරන්න නියතමානී වීමයි වෙන්නේ ඒ කරන්න කරන්න අහිංසක වීමයි වෙන්නේ එහෙම නැත්නම් මේ කෑකොස්සන් ගන්න හදන එක නෙවෙයි. ඒ නිසා මේ සුතාදතා ಪರಿචිතා කියනොත් එකම අර නිහතමානීකම ආවේ නැත්තම් සුතවන්ත අසපුරුෂෙක් කියලා බුදුහාමුදුරෝ දේශනා කරා. සුතවන්ත අසපුරුෂෙක්. ඒ මොකද එයා දන්නවයි කියලා හිතාන අනික් අය පහත් කළ සලකනවා. ඒක ඉව එන්නේ අර පළවෙනියම තමයි ගුරුවරයෙක් ළඟට ගිහිල්ලා ගුරුවරයා කරේ බයලජ්ජා ඇතුව ප්‍රේමේ ගෞරවේ ඇති කරගත්ත කිනාට ධර්මයේ කෙරේ ධර්මේ ගෞරවය ඇති කරගන්න ලේසියි. ඒ ඒ ඒ නොසලෙන චරිත දිහා බලනකොට පේනවා පිරිච්ච අටුවක් වගේ ඉන්නේ. කද්දාවත් නැහැ. ඔය බාගෙට පිරිච්ච කල වගේ නෙමෙයි. කච කච කාන්නේ පිරිච්ච කලයක් වගේ ජීවත් වෙනවා. අපි අපි මොනවයෙන් අපි ආඩම්බර වෙන්නද බුදුරජාණන් වහන්සේට සර්වඥතා ඥානයක් තියදී පයින් ගිය කෙනෙක්. එක මිනිසෙක් නිවන් දක්කන්න හැතැම්ම ගාන පයින් ගිය පුරුෂයෙක් ඒකලා කියනවා මම මිනිස්සෙක්. මං දේවත්වයට නක් ගන්න යන්න එපා. ගාන්ධාරයෙක් නෙවෙයි, බ්‍රහ්මෙක් නෙවෙයි කිය. අපි මොනවා කියන්නේ? සාරිපුත්‍ර සාංශේ මේ සියලු ධර්ම සේනාධිපති වෙලා කිව්වේ මම වසල දරුවෙක් මිනි පොල් කට් ඔලු කට්ටක් කරන හිඟා කරන වසල දරුවෙක් වගේ මම ලෝකේ ජීවත් වෙන්නේ. අංකඩිච්ච ගොනෙක් වගේ මම ජීවත් වෙන්නේ. මම පුළුවන් තරම් නිහතමානීව ගත කරන්න කියනකොට මහ පොළොව හෙල්ලුම් කරනවා. ඉතින් ඒ සුතමේ ඥානෙ ලබා ගන්න ලබා ගන්න ඉවරලා මේ මාන්නක්කාරකවට අඟ උස්සන්න නෙවෙයි. Tamange මේ සතිය වඩා ගන්න පාවිච්චි කරනවා නම් ඒක දක්කලා තියෙන්නේ මේ ලබාගත යුතු අට ධර්ම වලින් පස්වෙනි එක විදියට. එතකොට තමයි යාට තේරෙන්න පටන් අරගන්නේ. එහෙම නැත්නම් යාට හිත්වදින්නේ ඒ Tamange සතිය පිළිබඳව. සතිනේපක්කේන සමන්නාගතෝ හොතේ. යාර තේරෙන පටන් ගන්නවා මේ ධර්මකස්කන්ධේ රැකෙන්න නම් සතිය කියන එකට මුල් තැන දෙන්න ඕනේ. නැත්තම් මාන්නෙමයි වැඩේ. පශ්චාත්තාපෙමයි සිද්ධ වෙන්නේ. එපා වීමයි සිද්ධ වෙන්නේ. සතිය තියෙන එකට තේරෙන පටන් ගන්න නිවන් දැකලා නැහැ තාම. මොකද මේ පාරේ යනකොට නිවන් ලකුණු පේන්න තියෙන්න ඕනේ. අහිංසකකම, නිහතමානී ගතිය, ඒ ගතිය තියෙනවයි කියන එක අපිට දැන් අමාරුයි තේරුම් අරගන්න. ඒ මොකද හේතුව අපි අර අවුරුදු 6ට අඩු කාලේ අපි ඔක්කොම හරි අහිංසකයි. අපි හරීම නිහතමානී. දැන් අපිට යමක් කමක් ලැබුණට පස්සේ අපි ළඟේ තිබුණ නිහතමානීකම සහ අහිංසකම කොහෙ ගියාද හොයන්න බෑ. ඒ ලැබීමමයි නොලැබීම වෙලා තියෙන මේ ජීවිතේ. අපි යම් කිසි දෙයක් ළඟා වෙලා තියෙනවනේ. ඒ ළඟා වෙච්ච හැම එකක්ම අතාරින්න වෙනවා. ජර මෙච්චර ආශාවෙන් දිනාගත්ත රටක් අතහැරියා වගේ අතහරින්න නම් සතියේ ගුණ ටික තේරුම් ගන්නවා. සතිය කියලා කියන්නේ විරුද්ධ වෙන්නේ නැහැ නිහතමානී වෙනවා. ඒකට unassuming කියලා කියනවා. මේ තමන් ළඟා වෙච්ච කිසිම දෙයක් මගේ කියා ගන්න යන්නේ මම කියා ගන්න යන්නෙත් නැහැ. ඉතින් ඒක සතියේ තියෙන මූලික ගුණය. ඒ නිසා උඟ දෙන්නේ සතියට කැමැති නැහැ. මොකද කට්ටියට ඕනේ කීයක් හරි ගෙවලා බිත්තියේ නම ගහන්න. ආසවල් තැන මෙහෙම කරලා තිනවා. ආසවල් තැන මෙහෙම කරලා තිනවා කියලා සෝබනේ නේ තියෙන්නේ. ඒ බුරුමේ විතර මම දැකලා නැබිත්ති ගත කරලා තියෙන රටක් වෙන කොහෙවත්. හැම තැනකම නංගහලා. මට පුදුම හිතුණා නිස්සාරණ වනේ මෙච්චර හදලා තිනවා කිසිම තැනක නමක් ගහලා නැහැ. අර ඉස්සරහා ගේට්ටුවේ මම දැක්ක එක්කෙනෙක් ගහලා තිනවා අර හිටපු සභාපතිගේ පුතාගේ කොහෙද? ඒ සම්ප්‍රදායක් තමයි ඔන කුට්ටි ගණන් සල්ලි තුන පිටිගත කරන්න ඕනේ නැහැ. පිටිති විචාරය. අහන්නේ විදිහට මේ සතියේ තියෙන මේ මූලික ගුණ ටික අඳුරගන්න තැනක වැඩේ යනකොට හැඩෙන් කියත හැකි. Tamanටත් තේරෙයි මේ ಗುಣධර්ම රැකෙන්නම බෑ මං කියන ප්‍රසිද්ධියේ. මේ ಗುಣධර්ම රැකෙන්න බෑ සතිය නැත්තම්. අංග උස්සන්න පටන් ගන්නවා. හැප්පෙන්න පටන් ගන්නවා. ගැටුම් ඇති කර ගන්නවා. ඉතින් ඒ නිසා මේ ಗುಣධර්ම රැකෙන දරණ උපස්තරේ වාගේ සතිය කියන්නේ අද දවසේ ගොඩක් බණ කිව්ව නිසා මම මෙතන නතර කරනවා. අපි හෙට පටන් අර ගන්නවා. මේ වගේ ಗುಣධර්ම වඩන කෙනෙකුට මේ සතිය කියන එක කොච්චරක් ඒක ධාරණය කරන උපස්තරයක් බාටපත් වෙනවද? ඒක වරණගෙන්න කොච්චරක් ගුණාංග රාශියක් රැස් වෙන්න ඕනද? රැස් වුණත් මේ සතිය ඉස්සරහින් තියාගෙන සතියට නායකත්වයේ දීගෙන සතියට සභාපතිකම දීගෙන ගිය නැත්නම් අර ලැබිච්ච ಗುಣ ලාහට එකතු වූ ගෙම්බෝ වගේ. පණින්න පටන් ගන්නවා. තිබ්බ තිබ්බට ගොනු වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ගොනුව ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන සතිය අපි හෙට කතා කරමු. මෙතනින් අපේ දවසේ ධර්ම දේශනාව නතර කරනවා. මේ කියපු කාරණා කාරණා සියලු දෙනා ළඟම තියෙන මේ ගුණධර්ම ටික තමන්ගේ ප්‍රයෝජනය සඳහා පෙළගස්වා ගැනීමට මේ ධර්ම දේශනාවත් හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සියලු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා